අපි මේ වෙනකොට එයින් ඒ සරුවචන් වහන්සේ ඓෂ්ඨුගත කර ඇති ආකාරයට කාම ගුණ පිළිබඳව කාම විවිධත්වතාවයේ පිළිබඳව ඒ විනිවිද බැලිය යුතු ආකාරය මුල් දවස් දෙකේදී සාකච්ඡාවට ලක් කරා ඊගාවට වේදනාව කියන චෛතසිකය එහෙම නැත්නම් වේදනා ස්කන්ධය විමසා බැලිය යුතු විනිවිද බැලිය යුතු ආකාර පසුගිය දවස් එකේ ගත්තාට පස්වෙනි දවස වෙනකොට දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් වෙන්නේ මේ සංඥා ස්කන්ධයයි. ඉතින් මේ සංඥා ස්කන්ධයක් විමසා බැලිය යුතු පැතිකඩ හයක් අර පළවෙනි දෙකේ වගේම ਸਰවඥාන්ත ඉදිරිපත් කරනවා මේ දිබ්බේධික පරියාය දැනගන්න කැමති කෙනා නැත්තම් ඒ නිබ්බිතික පරියායනුකූලව භ්‍රමචර්ය නිම කරන්න කැමති කෙනා මේ සංඥාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. කියන්නේ මෙතෙක් සාකච්ඡා කරපු ඒ කාම ගුණයන් හා සම්බන්ධ වේදනා හා සම්බන්ධ බලනකොට කාම ගුණයන්ගේ වේදනාවගේ සංඥාව වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම මේ සංඥාවට ආසන්න කාරණාව, නිදාණය, සම්භවය, හටගන්ම හේතු ආසන්න හේතුව කාරණාව දැනගන්න ඕනේ. ඒ වගේ මේ සංඥා විවිධතාවයට යන හැටි විවිධාංගීකරණය වෙන හැටි විවිධ විචිත්‍ර භාවයට යන හැටි දැනගන්න ඒ වගේ මේක <clears throat> මේ ජීවිතයේ මේ ආත්මයේදීම මේකේ තියෙන හොල්මන් ස්වභාවය නැත්නම් මායාකාරී ස්වභාවය නොදැන හිටියොත් මේ කොච්චර පටලැවිලි එහෙම නැත්නම් ආදීනව විපාක ගෙන දෙනවද කියන එක දැනගන්න ඕන. ඒ වගේම ඒක දැනගත්තොත් සංඥාවේ මුලැමැදාග හරස්කඩක් එහෙම විවිධ දැනගත්තොත් අනිවාර්යයෙන්ම මරණයට කලින් මේ ජීවිතයේ මේ දතේතු සංඥාවගේ Nirodhe කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. අඩුවානේ. සූතමේ වශයෙන්, චින්තාමේ වශයෙන් ඊට පස්සේ ඒක දැනගෙන ඒකෙන් ඒ විදිහේ විපාක මගහරවා ගන්න පුළුවන් ය මේ මේ ආදී ආසා ආනිසංශය තියෙනවා කියලා දැනගත්තොත් ඒ අනුව ඒ සංඥාව නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ක්‍රියා වැඩපිළිවෙල එනතම් භාවනා මාර්ගය මාර්ග ඥානය දැනගන්න. මෙන්න මේ හත මේ හය තමයි අපි අද සංඥාව කියන මාතෘකාවේ අර්ථේ වෙන්කර දැනගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙදී සංඥාව කියන්නේ මොකද්ද කියලා ඒ දත්ත යුතු බව හඳුන්වලා ඊගාට සරුවචන සඳහන් කරලා තිය සඳහන් කරනවා. සංඥාවකේ ආකාර වශයෙන් රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා මේ සංඥා ටික තමයි මෙතන මේ හය ආකාරට විහිදී කිය සංඥා තමයි මෙතන සංඥාව කියලා සඳහන් කරන්නේ. ඒ කාම ගුණ ගැන කතා කරනකොට චක්කු විඤ්ඤය රූප, සෝත විඤ්ඤය, සද්ද ආදි වශයෙන් ඒ කාම ගුණයන් අපි කතා කරා වේදනා ගැන කතා කරනකොට සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා වේදනා හඳුනාගත්තා වගේ සංඥා විදිත් මෙතන කෙනෙක් දැනගන්න ඕනේ ඒ රූප වර්ණ රූප අණුව සංඥා වර්ගයක් තියෙනවා ශබ්ද රූප අණුව සංඥා වර්ගයක් තියෙන විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් ඒ වයිදී සංඥා කොටස් දැනගැනීමෙන් සංඥාව දැනගත්තා කියන එක සිද්ධ වෙනවා. ඊගාට සංඥාවේ නිදානේ නැත්නම් සංඥාට ආසන්න කාරණාවත් වේදනාවට හා සමානමයි වර්ණ කරලා තියෙන ස්පර්ශයේ දිසා තමයි සංඥාව සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ සංඥාවගේ විවිධත්වය නැත්නම් සංඥාව මොන මොන පැත්තට අතු ඉති විහිති විවිධාංගීකරණය වෙනවද විචිත්‍ර භාවයට යනවද කියන එක ಗುಣ රස භාවයත් අර කියන විදිහට පෙන්නන්නේ ඇහෙන් දකින රූප විශේෂෙහි වෙනමම සංඥා වර්ගයක් තියෙනවා. අහන ශබ්ද විශේෂෙහි වෙනමම සංඥා පද්ධතියක් තියෙනවා. ගන්ධ විශේෂයේ වෙනම සංඥා පද්ධතියක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් ඒ සත්තු සමහරලාට ඊවානුව සම්පූර්ණම ඒ තමන්ගේ ජීවිතය සකස් කර ගන්නවා. වවුලා වගේ සත්තු ඇහැ පෙනිලා නෙවෙයි කනින් සද්ද අහලම ඇහෙන් කරන වැඩේ කර ගන්න. ඒ වගේම සමහරව රසයෙන් ගන්නවා. උරග සත්තු ස්පර්ශයෙන් ගන්නවා. ඒ වගේම ධර්මයෙන් ධර්ම කාරණා අනුව විවිධ සංඥා බෙදලා යනවා. ඒක නිසා අපි ඇහෙන් දකින රූප මත සංඥා දැනගත්තට අඩු ගානේ දැනගන්න ඕනේ ඒ වාගේම මේකේ නාලිකා හයක් තියෙනවා ශබ්ද මතින් ගන්ධ මතින් රස මතින් පහස මතින් ධර්ම මතින් ඒ වාගේම මේ සංඥාවගේ විපාක සඳහන් කරනකොට ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ වෝහාර වේපක්කම් බික්කවේ සංඥායි වදාන කිය. යමක් ව්‍යවහාර කරන්නට ඕනේ නම් තමයි සංඥාවක් අපිට අවශ්‍ය වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනොනම් අපිට දැකපු යමක් අහපු යමක් තව කාට හරි කියන්න ඕනේ නම් පමණයි අපිට සංඥාවක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ව්‍යවහාරයට යන්නේ නැත්නම් එහෙම නැත්නම් ආචාර ධර්ම මට්ටමට යන්නේ නැති බොහෝ දේවල් සංඥාව මෝරන්නේ නැහැ. සංඥාව ප්‍රසූත වෙන්න ඉස්සරළම ඒ ගබ්ස වෙනවා. අවශ්‍ය වෙන්නේ නැහැ ඒක. ඒක නිසා යථා යථානං සංජානාති තත තතාන වෝහරති. අපි මේ වස්තුවක් දිහා දැකලා යම් යම් ආකාරයක හඳුනා ගන්නවද ඒ ආකාරය අනුව තමයි අපි තව කෙනෙකුට ඒක වර්ණගන්නේ. විවහාරයට ලක් කරන්නේ. ඒවන් සංජානාති. මම මෙන්න මේක මෙහෙම දැක්කා කියලා අපි කියන්නේ ඒ දකින්න වෙලාදී අපි හඳුනාගත්ත හඳුනාගත්ත ආකාරය නැත්නම් හඳුනාගත්ත දෘෂ්ටි කෝණය මත පමණයි. එහෙම නැතුව කෙනෙක් දැක්කට කෙනෙක් ඇහුවට කෙනෙක් රසගඳ පහස ලැබුවට මේ දේ ගැන එයා කතා කරනකොට අපි කියනවා එයා අත්දැකලයි කතා කරන්නේ දැකලයි අහලයි අතගාලයි කියලා. නමුත් විවහාර මට්ටමට එන්නේ එයා හඳුනාගත්ත පැතිකඩ පමණයි. ඒක නිසා ඒක හැම වෙලාවෙදිම අසන්තුෂ්ටයි අසම්පූර්ණයි. අනිත් එක තමයි ඊටාම වැදගත් දේ අපි අහන දකින සීලොම දේවල් තව කෙනෙකුට කියන්න ඕන කමක් නැත්තම් තව දෙයකට සම්බන්ධ කරන්න ඕනක් නැත්නම් ඒක අපිට සංඥා ඇති කරගන්නෙත් නැහැ මතකට යන්නෙත් නැහැ ඒක නිකම්ම දියාරු වෙලා යනවා නිකන් හියේ ගොළුව දකින්න හීනේ වාගේ හින් ගොළුව හීන දැකලා කොච්චර වුණත් ඌට ඒක ඕන කමක් නැහැ කාට හරි කියන්න මොකද කවුරුත් එක්ක කතා කරලා එහෙම කියන්න පුළුවන් ගතියක් නැහැ ඉතින් ඒක අප්‍රකටයි ඒක ප්‍රකාශ tattරපත් වෙන්නේ ඒ නිසා මේ සංඥා වැඩ කරන්නේ මේ තොරතුරු තාක්ෂණය තමයි. මේ සමාජශීලී වීම නිසා මනුස්සයට ඇතිවෙච්ච විශේෂ පද්ධතියක් තමයි මේ සංඥා. සමාජශීලී වෙච්ච සතුන්ට පවා ඒ සංඥා ක්‍රම තියෙනවා. නමුත් ඒ තනිය මම දැන් මෙතන කියලා ඒකෙන්ම ලබන අත්‍යන්ත වූ අත්දැකීම මොනම තාලෙකම කාටවත් කියන්න බෑ. කියන්න ඕනකමකුත් නැහැ. ඒ මොකද ඒක හඳුනා ගැනීම අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ මම දැන් මෙතන කියන ඒ වර්තමානයේ හිත පැවැත්වීමෙන් අවසාන ඵලය වෙන නිවන් ලැබුවට පස්සේ නිවන මෙහෙමයි කියලා නිර්වචනය කරන්න බෑ ඒක අනිර්වචනීයයි. නමුත් එහෙම ගන්න නැතුව නෙවෙයි. එහෙම දෙයක් ලෝකයාට නැත්තම් ඒක දේවවාදී ආගම් තියෙන කට්ටිය හෝ අදේවාදීයත්ව කියනවා කොහොම නිවනක් කියන එකක් තියෙනවා නම් පෙන්වන්නකෝ අල්ලලා දෙන්නකෝ අපට නැත්නම් ගඳ පෙන්වන්නකෝ රස පෙන්වන්නකෝ කියලා චීපේ පෙන්වන්න බෑ පෙන්වන්න බැරුණාට නැතුවා නෙවෙයි ඇත්ත වශයෙන්ම කතා කළ යුතු ලෝකයේ උත්කම වූ උත්කෘෂ්ඨම වූ ප්‍රනීතතර වූ දේ ඒක වුණාට ඒක මොනම තාලකින්වත් ගිනහැර දක්වන්න බෑ. හුවා දක්වන්න බෑ. ඒක නිසා පෘථජන ව්‍යවහාරයට පෘථජන ව්‍යාකරණයට ඒක අදාළ නෑ. ඒ ඒ මේ සද්දකෝසවල මේ වචන පද්ධතිය නෑ. සද්දකෝසවල තියෙන්නේ මේ අනුන්ට කියා දීලා එහෙම නැත්නම් ඒක අර්ථකථන දීලා මොනම ක්‍රමයකින් හෝ තණ්හාමාන දිටි වඩන්න පුළුවන් හරිය තමයි හොඳටම සංඥා තහවුරු වෙනවා. විශාල ප්‍රදේශයක් තියෙනවා සංඥා තහවුරු කරන්නත් බෑ, කෙරෙන්නේත් නෑ. එයින් තමයි සංඥාවේ ගැලවුම් මාර්ගය තියෙන්නේ. ඒක නිසා මේක අහලා දැනගන්නත් වෙයි. හිතලා අන්වේ ඥාන වලින් දැනගන්නත් වෙනවා. අත් දකින්න වෙලාව වෙනකොට ගොළු වෙනවා. අත්දැකීමට එනකොට ගොළු වෙනවා. කියා ගන්න බෑ මොකද මුළු ලෝකෙම කාන දික් කරගෙන ඉන්නේ වෙන මොනවදෝ අහන්න. මේ සංඥාවගේ විමුක්තියක් ගැන මේ සංඥා කටයුත්තට එනකොට බොහෝ දෙනා ඒක ගැඹුරුයි කියලා අපි ගතකන ජීවිතය අපිට මේක අල්ලගන්න අමාරුයි කියලා එහෙම නැත්නම් අපි එච්චර සුද්ධ tattරපත් වෙලා නැහැ කියලා අපි පාපතරයි කියලා ඒ වගේ කාරණා එනකොට gambhiratawe මතින් තේරෙන්නේ නැහැ කියලා කරාවි. ඒ සංඥාව ඒ නිසා ඊ타මාත්ම මායාකාරී එහෙම නැත්නම් ඊ타මාත්ම යහුසුළු ධර්මතාවය. ඉතින් ඒ නිසා සංඥා වගේ ධර්ම අපිට ඒ කාම ගුණයන් ගැන අවබෝධයක් නැතුව වේදනා ගැන අවබෝධයක් නැතුව කතා කරන්න අමාරුයි. ඒ නිසා මේ රූප ධර්ම වේදනා ගැන කතා කරලා ඒ මතින් හදාගත්ත වේදිකාවේ ඉඳගෙන තමයි අපිට ඒන් ගත්ත ණයට ගත්ත පද පාවිච්චි කරලා තමයි අපිට මේ සංඥාව තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අප මේ දැනට යම් යම් ලාභ ප්‍රෝජන සහිත තණ්හා වඩන, මාන්‍ය වඩන, දෘෂ්ටි වඩන සංඥා රාශියක් අපි නොදන්නා කිරිදරුවගේ කාලේ ඉඳලා මේ දක්වා ඉගෙන ගත්තා ඒ සියල්ල ගේ හඳුනාගත්තේ සංඥා ස්කන්ධේ සංඥා ඛණ්ඩේ සංඥා කයේ නිරෝධයක් හිතන්න අමාරුයි මොකද හේතුව අපි ඒක තමයි වස්තුව කරගෙන ජීවත් වෙන්නේ. තමන්ගේ අනන්‍යතාවය කරගෙන ජීවත් වෙන්නේ. මම මෙතෙකල් හම්බ කරව වටිනාම දේ විදියට තියාගෙන ඉන්නේ ඒ දේ. ඉතින් ඒකේ Nirodhayak හිතනවා කියන එකම Nirodhayak පතනවා කියන එකම එහෙම මේ භෞතික කාමුක පෘථග්ජන ලෝකය යමක් දෙයක් කියලා හිතානින් එක්කනට භීතිය දනවනසු. එහෙම නැත්නම් අසරණ කරවන සුළුයි. එහෙම නැත්නම් පහළු ගතියක් ගෙනෙන සුළුයි. නිසා එහෙම කෙනෙක් කවදාකවත් සංඥාගේ නිරෝධයක් ගැන හිතන්න බයයි. ඒක ඒක හිතලා සසංීචව නැත්නම් සසංකාරිකව කරන දෙයක් නෙවෙයි. අසංස්කාරිකව යම්තැනක සංඥා දුරු වුණා නම් සංඥා තුනි වුණා නම් ඒක මහා ව්‍යසනයක් අපි විසඤ්ඤ වෙනවයි කියන එක පවා ව්‍යසනයක් විදිහට සලකන්නේ. ඒක නිසා කෙනෙකුට අමාරුයි එවැනි තියා පරමාර්ථ කරා. Tamange අවසාන එල්ලේ බාටපත් කරන මොකද අපේ එල්ලේ තියෙන්නේ මේ තණ්හා මාන දිටි වඩන උපදි සම්පatti වඩන තණ්හාව තරබාරු කරන දේවල් වලට. නමුත් ਸਰවචනාංශේ සඳහන් කරනවා මේ ਸਰවචනාංශේ දේ පෙන්නන නෛර්යානික සද්ධර්මයේ අනුව මේ සංඥාව මේ කොච්චර අගයන් ආඩම්බරයන් සහිත කර්ම කදමලු බැඳගෙන ගියාට ඒකේ නිරෝධ කරන්න පුළුවන් ඒක සඳහා හරි මේ ප්‍රතිපදාව ගන්නවා ඊට පස්සේ යම් කෙනෙක්ගේ සංඥාවගේ ආදීනව දැනගෙන සංඥාවගේ විමුක්තිය නැත්නම් මේ පංචස්කන්ධ විමුක්තියක් වශයෙන් රූපයගේ වේදනාවගේ සංඥාවේ විමුක්තියක් පතනවා නම් අර එක සැරයක් දැනගත්තට බෑ ඒක භාවිත බහුලීගත කරන්න. ඒ භාවිත බහුලීගත කරන ක්‍රමයට අපි කියනවා මේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් ඒ නිසා මේ පසුගිය දවස් හතරේ අපි ඉදිරිපත් කරගත්ත යම් යම් સંદર્ભ යම් යම් අත්දැකීම් යම් යම් ඒ මූලධර්ම මෙතනදී අවශ්‍ය වෙනවා මේ සංඥා පිළිබඳ යම් මතක සටහනක් තියාගන්න. සංඥාව කියන වචනේ අපි සිංහලට දාන්නේ හඳුනනවා කියලා. හඳුනා ගැනීම කියන වචනේ. ඉතින් ඒකට සම්ප්‍රදායනුකූලව දෙන මේ සංඥාව කියන කහඳුනා දීමේදී සම්ප්‍රදායනුකූල දෙන නිදර්ශනය තමයි මේ ලීදඬු ටිකක් එකතු කරගත්ත වඩුවා එකෙන් පුටුවක් හදන්න හරි මේෂයක් හදන්න හරි ඇඳක් හදන්න හරි ගියාම ඉස්සරහා මේ ලී දඬු වල ඇඳ ගන්නවා. මෙන්න මේ කපන්න ඕන හැටි ඇඳ ගන්න. ඊට පස්සේ ඒ ඇඳ ගන්නකොට අර තම හදාන්න ඕනේ කරන භාණ්ඩ ළඟ තියාන භාණ්ඩ ආදර්ශයක් ළඟ තියාන ඒකේ දිග පල්ල අරගෙන ඒ දිග පල්ල අර දී දඬුවම ඇඳ ගන්න. ඇඳගත්තට පස්සේ එයා මේ මනෝචිත්‍රයක් මවා ගන්නවා ඊට පස්සේ හදන්න ඒ ආදර්ශයකට භාණ්ඩේ බල බල ඉන්න ඕන කමක් නැහැ. අර ඇඳගත්ත ලකුණු අනුව එයා කපලා හයි කරනකොට ඒ ආදර්ශයට ගත්ත භාණ්ඩේ හැදෙනවා. ඒ පිරිමි පක්ෂයට. ස්ත්‍රී පක්ෂයට ගත්තොත් එහෙම ඇඳුමක් කපන්න ඕනෙත් තමයි පතරමක් කපා ගන්න. පතරමක් කපාගෙන ඒ රෙද්දේ ඇඳ ගන්නවා. ඇඳගත්තට පස්සේ කපල නැත මහුවට පස්සේ මේ අවශ්‍ය කරන ඇඳුම ඒ ආකාරයෙන් ඇති වෙනවා. අන්නේ ඇඳගත්ත ලකුණු ටික තමයි සංඥාව කියලා කියන්නේ. ඒක දැන් අද ඇඳලා තියලා බුදියාගෙන ඉඳලා හෙට උදේ බලලා අහන්න පුළුවන්. ඒකදී අතරමැදි කිසි ප්‍රශ්නයක් වෙන්නේ මොකද ඉස්සලා තිබ්බ සංඥාව පහුවෙන්ද අඳුනා ගැනීමේ ශක්තිය තියෙන තාක්කල් ඒ කටයුත්තට බාධාවක් නැහැ. නේ ප්‍රතිජානනීය කරනවා. ඊයේ මම මේ ටික මෙහෙම ඇඳා අද ඒ අඳිනකම් වැඩ ඊට ඉවරයි. අද ඊට පස්සේ යනවා රෙද්ද කපා ගන්න පුළුවන්. අනිද්දා ඊට පස්සේ රෙද්ද මහන්න පුළුවන්. අධිකටම අර තබාගත් සංඥාව තමයි උදව් කරන්නේ. අන්න වගේ අපි ජීවිතයේ යම් කිසි දෙයක් දැකලා ඒක ව්‍යවහාරයට ඕන වෙයි කියලා හිතුනොත් අවශ්‍යතාවයක් වුණොත් අපි ඒකේ සලකුණක් තියෙනවා. ඒ සලකුණ අනුව තමයි අපි නැවත දවසේ ඒක හඳුනාගන්නේ. ඒකේ දැන් අද තියෙන තාක්ෂණය අනුව බලනකොට ඒක උත්කෘෂ්ඨම නිර්මාණය තමයි ඔය කම්පියුටර් එක. ඒකේ තොරතුරු විශාල තොගයක් අපි ඒක තැම්පත් කරලා තියාගෙන ඉන්නවා. ඕන වෙනකොට අපිට ගන්න පුළුවන්. ගත්තට පස්සේ අපිට ඒ අවශ්‍ය කෘත්‍ය කරගන්න පුළුවන්. ඒක නිසා මේ ඉස්සල ඉස්සල අපි මේ මැටි තහඩු වල නැත්නම් ගල් වල ලිව්වා, පස්සේ පත්තිරු වල ලිව්වා, පස්සේ පොත්වල කොළ වල ලිව්වා. දැන් ඉලෙක්ට්‍රොනික යුගයට ගිහිල්ලා ඒ තොරතුරු විශාල තොගයක් තම්පත් කරගත්තට පස්සේ අපිට ඒක විශාල වස්තුවක් බවටපත් වෙනවා. නැවත නැවත යොදවන්න පුළුවන්. නිසා සංඥාව කියන එක නැවත හඳුනා ගැනීම සඳහා තබන සලකුණු ඉතින් ඒක මේ සමාහට සතුන් පවා කරනවා. ඉස්සර මිනිස්සු කැලේට යනකොට මේ ඊටාම තද බල හද්ද කැලයක් කියලා කියන්නේ හත් දවසක් ගිහිල්ලා තීර කරන පරි කැලයකට යනකොට ගමේ ඉඳලා ඒ හද්ද කැලේ වැදට යන කම්ම යන යන තන මාර්ග දිගට තියෙන ගස් වලට කොට කොට යන. ඉතින් එතකොට දන්නවා මේ පාරදිගේ අපව ආපුවාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒ කොටන සලකුණෙන් තමයි තමන්ගේ පාර තමයි දැනගන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ওই ගමේ හැදෙන බල්ලෝ ඈතට යනකොට උමුත් මොකද්දෝ කර කර යනවා. ඒ අනුව තමයි ඌ අපව ගෙදරේ. ඒ උන්ගේ හැටි. ඒ හැම කෙනාටම හැම සතෙකුටම හැම වවුලෙකුටම ඕනම කෙනෙකුට ඒ ගියපේ ආපහු මේට ගන්න. එහෙම නැත්නම් ඒක පැවැත්ම සඳහා උදව් කරගන්න ප්‍රයෝජනවත් වෙනවන සංඥා තිබීමක් කරනවා. මේ සංඥා අන්තිමට කන්දක් හැදිලා සංඥා ස්කන්ධය කියලා එහෙම නැත්නම් සංඥා කයක් හැදෙනවා. ඊට පස්සේ මේ සංඥාකය අපිට කොච්චර උදව් කරනවද කියනවාට ප්‍රකෘති වස්තු ඕනේ නෑ අපට. අර සංඥාවම මගේ කරගන්න. මේ මම හදාගත්ත සංඥා ටික. ඒ නිසා මේ ප්‍රකෘති වස්තුව වෙනුවට ගත්ත ආදේශයයි මේ සංඥාව වෙන්නේ. අන්තිමට සංඥාව මම වෙනවා, මගේ වෙනවා, මගේ ආත්මේ වෙනවා. ඊට පස්සේ ඒ සංඥාව අපිට කිව්වොත් දැන් මේක ආශා කරපන් කියලා වස්තුව මොකක් වුණත් විපාකය මොකක් වුණත් ඒ සංඥාව දෙන හැඳුනීම අනුව අපි ඒකට අස ඒක අපි බය එළවන දෙයක් කියලා අපිට සංඥාවක් ඇති වුණොත් ඒක ඇත්තටම ආනිසංස දුන්නත් අපේ සංඥාව අපිට දක්වපු ඒ හඳුනා ගැනීම අනුව අපි ඒකට බය උපදවන. අපිට තේරුනොත් මේකේ තේරුමක් නැහැ කියලා කොච්චර වෙන දෙයක් වුණා. ඒක ඊට පස්සේ අපි නොසලකනවා. කිසිම වටන දෙයක් නැති ඉත්තාදයක් වතාම වටන කියලා සංඥාව දුන්නොත් අඳුරගන්න. ඒ සාන්තිමට අපි අපි විශ්ින් ඇති කරන ලද සංඥාවටම යට වෙන එක තීරිසං සතාට වැඩිය මනුස්සයා තුල සිද්ධ වෙනවා වගේ තමයි පේන්නේ තියෙන්නේ. තීරිසං සතා තුලත් නොවෙනව නෙවෙයි. නමුත් මනුස්සයා ඒ අර තියාගත්ත සංඥාව විශාල වස්තුවක් කරන භූතලයක් කරන එක මත විවිධ විවිධාංගීකරණය කරලා ඒක සෑහෙන සංකීර්ණතාවක් පාඩපත් කරගත්තාට පස්සේ අන්තිමට ඒ පුද්ගලයාට ඒ සංඥා ටිකෙන් ගැලවි ගන්න බැරි වෙනවා. ඒකට ਸਰවඥාන්සේ උපමාවක් දෙනවා නුග නුග ගහේ ඉස්ස නුග ගහ තමයි ලෝකේ තියෙන තාම පුංචි මැටේ ලොකුම ලොකු ගහක් හැදෙන එක. නුග ඇටයක් සාමාන්‍ය අබෑටයකටත් වැඩිය පුංචි. නමුත් ඒක හැදිච්චාම අක්කර ගාණක් වැහෙනවා. දිගට ඇයෙනවා. ඒ නිසා ඉස්ලාම නුගෑටයක් පස්සේ ඕජාව ලබාගෙන ප්‍රරෝහණය වුණොත් පළ වුණොත් ඒ උඩට කඳ ගිහිල්ලා ඒක වැවෙනකොට ඒ කඳෙන් අතු වලින් පල්ලෙහාට අරලු බයි. ඒ කියන්නේ පුංචි මේ මුල් බහැලා ඊට පස්සේ මුල් අර ගහ අක්කර ගණන් පැතිරෙනකොට යන යන අත්යෙන් පල්ලෙහාට පල්ලෙහාට මුල් බහිනවා. ඒක නිසා අර මුලින් පසෙන් උඩට ගිය කඳ ටික කාලයක් යනකොට උඩින් පල්ලෙහාට බහින අරළු වලින් වැහිච්චාම කඳ නොපෙනියන. ඊට පස්සේ අපිට කවදාකවත් ඒ ඇත්ත කඳ දකින්න බෑ. අපි කඳ කියලා දකින්නේ අරළු කොටක්. උඩින් පහලට ආපු එකක්. අන්න වගේ තමයි අපි සංඥාව ඇති කරන්න ඊටාම පුංචි ප්‍රත්‍යක්ෂයක් මුල් කරගන්න. ප්‍රත්‍යක්ෂ මුල් කරගෙන ඒ ප්‍රත්‍යක්ෂයේ මතින් විවිධාකාර සංඥා ඇති කරපස්සේ අර ප්‍රත්‍යක්ෂයේ වසහලා ගනිමින් සංඥාවක් ඇවිල්ලා අන්තිමට අපි සංඥාවත් එක්ක බැඳී ගත්තාම මකුරුදලේ පැටුණා වගේ අපිට කවදාකවත් සත්‍ය මොකද්ද අපි මේ මත ඇති කරගත්ත හැඟීම සංඥා මොකද්ද කියන එක මොනම තාලකින් තෝරගන්න බැරුව සත්‍යය ප්‍රත්‍යක්ෂය ඔප්පු කළ දැක්ක හැක්කක් වුණත් ඒක පිට දෙයක් වෙනවා. ඒ මත ඇති කරගත්ත තමන්ගේ ඇති කරගත්ත සංඥාව ඇතුළත දෙයක් පාටපත් වෙලා මේ මගේ සංඥාව මේක මම මේක මගේ ආත්මය කරගෙන ඒ සංඥාව වෙනුවෙන් අපි සටන් කරනවා. සටන් කළා අන්තිමට අපි පැටලිච්ච අනාගත්ත අවුල් කරගත්ත තත්ත්වයකටපත් වෙනවා. එතකොට සත්‍යයේ hina වෙනවා. සත්‍ය මොකද්ද වෙtti අපි හදාගත්ත සංඥාවක තමයි මේ ජීවිතේ ගත වෙන්නේ. ඉතින් ඒක නිසා අවුරුදු 50 60 පෙන්නට පස්සේ මේ මිනිස්සයා මොනම තාලකින්වත් ගහපා දීලා බේරන්න බෑ. එයා ඉන්නේ ජීවත් වෙන්නේ හදාගත්ත සංඥා ලෝකේ. ඒක කඩන්නත් කැමති නෑ. එයාට උදේට කෝපි එකක් ඕන නම් කෝපි එකක්ම ඕනේ. අය වෙන මොන જાති කිව්වක්වත් වෙනස් කරන්න බෑ. මේකව තමයි මගේ රුචිය කිව්වනම් ඒක ඉතින් වෙනස් කරන්න ගියොත් ඉතින් විශාල අවුලකටපත් වෙනවා. ඒ මොකද ඒ වෙනකොට යාට අර නව නිර්මාණ සඳහා යන ගතිය අඩුයි. අර හදාගත්ත රාමුව ඇතුලේ ඉබ්බා කට ඇතුලට ගියා වගේ ඒක කඩන්න කැමති නෑ. ඒක එයාට ඊට පස්සේ කියනවා දරුවන්ටත් මට ආදරය කරනවා මට ඕන දේ දීපන්. ඒ ඕන කෙනෙකුට කියන්නේ එච්චරයි එච්චරයි මට කරන්න තියෙන උදව්. ඒක නරක හොඳ එහෙම නැත්නම් ඒ අපත්‍ය ප්‍රත්‍ය ප්‍රශ්නයක් නෑ. ඒකට තරම බැඳී ගන්න ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ සංඥාවෙන් කොටු වුණාට පස්සේ ඒ මනසට ලෝකේ ප්‍රകൃතිය, ලෝකේ సౌందර්යය, සන්දර්භේ මොකක්වත් පේන්නේ අර රාමයතුළු ජීවත් වෙන ගතියක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි වැඩියෙන් ප්‍රිය කරන හෝ වැඩියෙන් අප්‍රිය කරන ඕනේ වස්තුවක් එක්ක ඊටාම තදබල සංඥා ජාලයක පටලවා අපිට මනාපත් නැති අමනාපත් නැති මධ්‍යස්ථ දේවල් මතින් සංඥා ජාල නැහැ. ඒව මතකට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ලෝකයේ තියනාතාක් කලහ විවාද තෝතෝ වරපල කියලා කියා ගන්න දේවල් එහෙම නැත්නම් කේලම්බස් පරුස වචන මේ ශේරටම මුල සංඥාව කියලා බුදුහාමුදුරු කියන්නේ. දෙන්නේ එක වස්තුවක් දිහා බැලුවට ඒ දෙන ගන්න සංඥා දෙකක් නිසා දෙකක්මයි ඒක කතා කරන දෙයක් නෑ දෙකක්මයි ඒක නිසා ඒ දෙන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකමත වාද කරනවා. කවම කවදාහකවත් ඇත්ත ඇති ඇටියෙන් දකින්න පුළුවන් කමක් නැහැ. අපිට අර වාද කරන්න ඕන නිසා අපි එක මුණතක් බලා ගන්න. ඒක නම් ඇත්තම තමයි. ඒක දැක්ක තමයි. ඒක අතගාලා තමයි කියන්නේ. නමුත් අනිත් එක්කන බලන්නේ අනික් මුණතෙන් නිසා ඒ පුද්ගලයා කියන දේට අපි කට උස්සන්න දෙන්නේ අපි කියනවා නෑ මම මේ දැකලයි කියන්නේ. මම මේ අතගාලයි කියන්නේ. මම මේ අත්දැකලයි කියන්නේ. මටත් වෙනවද උගන්වන්න. ඉතින් ඊට පස්සේ මේ ගෙවල් ඇතුලේ එහෙම නැත්නම් එකම බොහොම සමීපව ඉන්න දෙන්නෙකුට විශාල අවුලක් ඇති වෙනවා. කලා විවාද තුවන් තුවන් පේසුඤ්ඤන් තෝතෝ වරපල කියාන බොරු කියාගෙන කේලම් කියාන සම්පූර්ණ යන්නේ මේ කලහ විවාද සියල්ලටම හේතුව මේ සංඥාව. ඔය ත්‍රිපිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ තියෙනවා කලහ විවාද සූත්‍රය කියලා. ඒක කියන්නේ නම් හරියට සරුවච්චන් වහන්සේ නිර්මිත සරුවච්චන් වහන්සේ නමක්ම වලා ඒ නිර්මිත සරුවච්චන් වහන්සේ අහන ප්‍රශ්න වලට අනේ මේක නම් එක එකක් නෙවෙයි මේකේ තියෙන බාවාරි බ්‍රාහ්මණයාගේ ගෝලයේ ඇරිලා අහන ප්‍රශ්නයක් විදියට. ඉතින් ඒකෙදී ඒ ප්‍රශ්නේ එනවා කතං සමේතස විභූති රූපං සුඛං දුකං වාපි කතං විභූති මේ රූපය නැති වෙලා යන රූපය අදාළ නැති වෙලා යන රූපය වැදගත් නැති වෙලා යන්නේ කොයි ආකාරයට බැලුවොත්ද ඒ කියන්නේ මේ රූප ලෝකයට වෙන මත්වීම එමෙත මේ කාම ගුණයන් කෙරෙහි ඇති මත්වීම දුරුවන් කරන්න පුළුවන් නේ තුනී කරන්න පුළුවන් නේ ගෙවම් කරන්න වෙන්නේ කෙසේද මේ සැප දුක දෙක කියන අපි හැට මෙහෙට පෙළන ගතියක් මේ සැප දුක් කියලා කියන ඇත්තම පොළන ගතියක් තවන ගතියක්. අන්නේ පොළන තවන ගති දෙක නැති කරගන්න වෙන්නේ කොයි ආකාරයටද කියලා. ඉතින් ඇත්තටම බලනකොට මේ ප්‍රශ්නයක් නගන්න පවා සෑහෙන දාර්ශනික පසුබිමක් තියෙනවා. සෑහෙන මේ ආධ්‍යාත්මික ආගමික පසුබිමකින් ඕනේ මේ ප්‍රශ්නේ නැගෙන්නේ. මොකද අපි මේ කාම ගුණයට නම් පහඳින්නේ. කාම ගුණට නම් කඹරන්නේ. මරණ කම්ම කවදාකවත් ඉවර කරන්න බැරි නෑ. අපි කාමයට නම් වාල්කම් කරන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අහනවා සාමාන්‍යව මේ කාමයේ ගුණ දියාරු වෙලා යන්නේ. ඒක නොවැදගත් තැනකටපත් වෙන්නේ. වැදගත් නිසානේ අපි මෙච්චර මේක පිටිපස්සේ අඹන්නේ. අඹාගෙන දුවන්නේ. කොතනදීද මේ සැප දුක දෙක විභූති தත්වයට විභෝත தත්වයටපත් වෙන කොතනද ඒකෙදී ඒ ගාතාවට මේ ප්‍රශ්නෙට මම උත්තරේ දැනගන්න කැමති නිදුකානන් වහන්සේ මට මේකට උත්තර දෙන්නයි කියලා ප්‍රශ්න ගන්න. එතකොට සරුවචන සඳහන් කරනවා භාවනා එක තද බල ගැඹුරුම භාවනාවක්වත් නොවේ නොවෙන්නේත් නොවේ මේ සංඥාව සම්බන්ධ කරගෙන න සංඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ න විභෝත සංඤේ ඒවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංඛා කිය. ඒකදී සරුවචනයේ සඳහන් කරනවා භාවනා කරගෙන යනකොට අපිට එහෙමයි ගණ්ඩ වෙන්නේ. භාවනා කරන යනකොට එක මානසික තත්වයක් එනවා. එක සංඥාවක් එනවා. න සංඤ සංඤ මේ ලෝකයේ පවතින සංඥාවේ නෙවෙයි. සාමාන්‍ය සංඥාවේ නෙවෙයි. න විසඤ්ඤ සංඤ අපි විසඤ්ඤ වෙලත් නැහැ. නෝපි අසඤ්ඤේ. අපි අසඤ්ඤ තලයට ගිහිල්ලා අරූප ධානවල නේව සංඥානා සංඥායතනේ හෝ අසඤ්ඤ සංඥායතන ගිහිල්ලත් නැහැ. නැ විභූත සංඥේ. සංඥාවක් නැහැ කියන්නත් බෑ. න සංඥ සංඥී නෝපි විසංඥී න අසංඥ සංඥී න විභූත සංඥී එවං සමේතස්ස විභූති රූපං අන්න එතන ඒ කියන සංඥාට හිත යනකොට රූපය සැඟවි ගන්න රූපය ලීන තත්ත්වයටපත් වෙනවා. රූපය යමක් නොවන තත්ත්වයටපත් වෙනවා. රූපේ තියෙන රුප්පණ ගතිය නැතු වෙනවා. රූපේ තියෙන කුප්පණ ගතිය නැති වෙනවා කියන්නේ. ඉතින් ඒ මේ ප්‍රශ්නේ අහන්නේ කතන් සමේතස්ස විභෝති රූපං යම් ආකාරයට කෙරුවොත් මිනිස්යාට මේ රූපයෙන් ගැලවුමක් විමුක්තියක් ලබා ගන්න පුළුවන්. රූපේ වැදගත් නොවන තැනටපත් වෙන්න නැත්නම් මේ කාමයට පහඳින් නැති කාම ලෝකයට අහු වෙන්නේ නැත්නම්පත් වෙන්නේ. ඒ වගේම යනවා කතං සමේතස්ස සුඛං දුකං තස්ස සුඛං දුකං ചാපි කතං විභෝති. මේ සැප දුක දෙකත් මේ අන්ත දෙකත් පෙළෙන තවන ගතියත් යම් තැනකදීද විභූත වෙන්නේ කියලා. ඉතින් මෙතනදී සරුවචාන්සේ උත්තර දෙන්නේ සංඥා මුල් කරගෙන. යම් තැනකට සංඥා වෙනවා එතකොට මේ ප්‍රකෘති සංඥා විනය අපි. විසඤ්ඤ තත්ත්වයටපත් වෙලත් නැහැ. අසඤ්ඤ තත්ත්වයටපත් වෙලත් නැහැ. මොක සංඥාවක් නැතුවත් නෙවෙයි. අන්න එහෙම තන්ට යනකොට රූපය විභූත වෙනවා කියන්නේ. මේ මේ කියන සංසිද්ධිය මේ ආනාපානේ දිහා බලාන ඉඳලා ආනාපානේ තුනී වෙනකොට එන මානසිකත්වය කියලා හුදුට සමල සරල සමාන්තරව තේරුම් ගන්න පුළුවන්. ආනාපානී ආස්වාසය මේකයි ප්‍රස්වාසය මේකයි කියලා හොඳට ඒකේ තියෙන පෞද්ගලික ලක්ෂණ බලලා බලලා බලලා බලලා බලලා ඒක සම්පූර්ණම දකින්න පුළුවන් සෑම ආකාරයක්ම දැකලා හොඳටම ආනාපාන තුනී වෙලා යනකොට අපට තේරෙනවා මේ සාමාන්‍ය ලෝකයේ අපි ජීවත් වෙනවා තමයි නමුත් හුස්ම ගන්නෙ නෑ වාගේ සාමාන්‍ය සංඥාව නෑ විසඤ්ඤ වෙලත් නෑ හුස්ම ගන්න නැති වෙනවනම් මැරිලා යන්න එපායි සිහි නැති වෙන්න එපායි. එහෙමත් නැහැ. අසඤ්ඤ සංඤේ සංඥාව අසඤ්ඤ තත්ත්වයටපත් වෙලත් නැහැ. අසඤ්ඤී තත්ත්වයටපත් වෙනවා. නොවිභූත සංඥාව සම්පූර්ණයෙන්ම නැති වෙලත් නැහැ. අන්න එතෙන්ට යනකොට රූපය තිබුණට මොකද රූප නැති වුණා වගේ. රූපේ ඇතිවීම නැතිවීම දෙක පේන්නේ නැහැ වෙලා. රූපේ හොල්මන නැති වෙනවා. නැත්තම් රූපේ තියෙන කුප්පන, රුප්පන, දවන, තවන, ඉද්දන ගතිය නැතිලා යනවා. අන්න එතෙන්ට යනකොට වේදනාවෙත් ශප දුක් දෙක ගෙවම් කරලා තවන පෙළන ගතිය නැතිලා මේ කියන සංඥාවේදී මේ කියන තැනේදී රූපයගෙන් අපට වෙන්න තියෙන නැත්නම් කාම ලෝකයේ ආශ්‍රය කිරීමෙන් අපිට එන්න තියෙන නීවරණ එකක්වත් මෙන්න විදියන්නේ. ඒ වගේ සම්පූර්ණ විමුක්තියක් ලබනවා. ඒ වගේම සැප හොයාගෙන යන්න යන්න අපට දුකයි ලැබිලා තියෙන්නේ. මෙතනදී සැපත් නැ දුකත් නැති තැනට එහෙම නැත්නම් අදුක්කම සුඛයටපත් වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සංඥාවට අපි බයයි. මේ කියන සංඥාට එනකොට අපිට වෙන්නේ මලා වගේ. එහෙම නැත්නම් අපි තනි වුණා වගේ. පාළුයි වගේ. කම්මැලි වගේ. නීරසයි වගේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ රූප ලෝකේ කාම ලෝකේ නීවර ධර්මයන්ගෙන් තොර භාවයක් ලබා ගන්න අවශ්‍යයි නම් එනතම මේ පෙළන තවන්නා වූ සැප දුක් දෙකෙන් ගෙවම් කරන්න අවශ්‍ය නම් යන්න බැරිකම නෙවෙයි තියෙන්නේ යන්න ඕනේ නැතිකම. ඒකට යන්න යන්න ඒක පිළිබඳව සැක කරන ගතිය. නීරස කරන ගතිය. ඒ தത്വයට අකමැති ගතිය. ඉති මේක සඳහා භාවනා කොච්චර කළත් ඇත්තටම හරි ගුරුවරයෙක් හම්බෙලා හරියටම සීලයක පිටලා සද්දාගල භාවනා කරත් මේ සිද්ධ වෙන්නේ සංඥාවගේ හැවහැලීමක් සංඥාවගේ ගෙවන් කිරීමක් මේක භාවනාවේ ඉතාමත්ම වැදගත් දෙයක් අඩු ගානේ తాවකාලිකව හෝ එතනදී අපට මේ කාම ලෝකේ එහෙම නැත්නම් මේ රූපයගේ රූපණ ගතියෙන් ඉද්දන ගතියෙන් කප්පන කුප්පන ගතියෙන් සැප දුක් දෙක නැත්තනින් යන්න පුළුවන් ඕනේ නම් යන්න පුළුවන්. නමුත් කවදාකවත් කිසිම කෙනෙක් මේ தত্ত্বය සංඥාවගේ දියුණුවක් කිය භාවනාවේ මැද මාර්ගය මේකයි ප්‍රතිපදාව කියලා කවදාකවත් පිළිගන්නේ. සමහර විටක වාද කරනවා මෙතෙන්ට යනකොට ඇති වෙන මේ හීන් දාඩිය දාන ගතිය, බය වෙන ගතිය, පැකිලෙන ගතිය, නීරස ගතිය දකිනකොට අපි භාවනාවට බැස්සේ දුක නැති කරන්න කියලා. දැන් බැලිනම් දුක වැඩි වෙලානේ තියෙන්නේ කියලා කියනවා. මොකද ඒ තරමටම බයයි අර දන්නා සංඥාව හොඳයි නොදන්නා වූ සංඥාවගේ ගෙවි යෑම නොදන්නා වූ රූපයාගේ ගෙවි යෑම නොදන්නා වූ වේදනාවගේ ගෙවි යන తත්වය අපිට පේන්නේ බයලවන එකක් වගේ අපි සාමාන්‍ය සිංහල කියවනක් තියෙනවා නොදන්න දීකේට වැඩිය මට දන්න කණවැන්දුම හොඳයි කියලා. දීක ඇරිච්ච ගෑනු තමයි එහෙම කියන්නේ. උගාක කණවැන්දුම වෙලා ඉනකොට ඔය අහලපාලි ඉන්න කෙනෙක් ඇවිල්ලා නිකන් යෝජනාවක් කරනවා කැමති නැද්ද ආයෙසරයක් මේ විවාහලා ඉඳි. ඉතින් අර කැමැත්තත් ඇති. නමුත් කියනකොට කියන්නේ අනේ අනේ ඔය ඕන් නැති මේ දීගේ කනවට වැඩිය හොඳයි පුරුදු කණවැන්දුම කියලා. කණවැන්දුම වෙලා තියෙන දීක කාලා තමයි කෙසේ නමුත් ඒක නිකන් කතාවක්. ඒ වගේ තමයි අපිට අර සංඥාව නැති වෙනකොට එන පාළු ගතියට වැඩිය මොනම හරි හරුපයක් හොදයි. ඒ නිසා අපි හයියෙන් හුස්ම අරගෙන හරි කියලා අර නැති වෙච්ච හුස්ම ඇති කරගන්න. ඒව නැත්නම් ඇස් දෙක ඇරලා හෝ බලනවා මේ මේ කෙවිගෙන යන ගැම්මේ හැටියට සියල්ලම නැති වෙලා යයි දන්නේ ඉඳ ගන්නකොට තිබුණු අතපය කාලේ ටික තියෙනවද කියලා. එහෙම නැත්නම් සැක උපදවනවා මේ පාරහල්ද කියලා. ඉතින් ඒක නිසා අපිට කියන්න පුළුවන් සර්වචනාංශයේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා තියෙනවා. මේ භාවනාව වැඩිම වුණොත් අවුරුදු 7යි කරන්න ඕනේ. ඒකට මම සාතික වෙනවා අවුරුදු 7ක් කරනකොට එක්කෝ සවපදිශේෂ එහෙම නැත්නම් අනාගාමි තත්ත්වයටපත් වෙනවා. අන්තිමට අඩු කරලා අඩු කරලා කරන දවස් 7යි මහණෙනි ඇත්තටම කියනවනම් කරන්න ඕන කරලා තියෙන්නේ. නමුත් සමහර විටක අපි හතේව හතක් කරත් අවුරුදු හතේව හතක් කරත් තාමත් ඒ රූපයාගේ ගෙවි යන තැන වේදනාවේ ගෙවි යන තැන සංඥාවේ ගෙවි යන තැන මධ්‍යම ප්‍රතිපදා කියලා දන්නේ. අපිට පේන්නේ ඒක අසරණ වෙනවා වගේ. එයා රහෙන් තලෙන් සබෙන් තල්ලු කෙරුවා වගේ. පහළ වුණා වගේ, කොටු වුණා වගේ, තනි වුණා වගේ. ඒ නිසා මේ සංඥාව ගෙවෙන්නේ රූපයාගේ ගෙවීමත් එක්ක වේදනාවේ ගෙවීමත් එක්ක නමුත් අපිට කවදාකවත් අපේ මේ ඉඳුරන්ඩ එහෙම නැත්නම් අපේ විඥාණයට මේක සුභවාදී විදියට පේන්නේ. ප්‍රගතියක් විදියට පේන්නේ. විඥාණය මේක දකින්නෙම අසරණ වුණා තනි වුණා. ඇත්ත වශයෙන්ම අසරණ වීමක් තනිවීමක් වෙනව සක්කාය දිට්ඨිය. ඒ මොකද හොඳට මේ ආස්වාස් ප්‍රසවාස සංසිඳන අවස්ථාවට යන සාර්ථක යෝගාවචරයේ පළවෙනි වතාවට කියන්නේ එතෙන් ගියාට පස්සේ මට මොනවා වුණාද දන්නේ නැහැ මං හිතියා දන්නෙත් නැහැ දන්නේ නැතුවා දන්නෙත් නැහැ නිින්ද ගියා දන්නේ මම ය නැති වෙලා. ඒක අපිට පේන්නේ මහා බැග්යක් වගේ. මහා ව්‍යසනයක් වගේ. ඒක නිසා නැවත නැවතත් කිව්වොත් එහෙම එතෙන්ටම යන්න උදුවර භවටන අනුග්‍රහ කරන්න වැඩි වේලාවක් එතන ඉන්න බලන්න කියලා මහා මුසුප්පු අදහස් එන්නේ. මහා අන්දමන්ද වෙච්ච අදහස් වෙන්නේ මේක හරිද? මේක භාවනා ක්‍රමයක්ද? මේක මධ්‍යම ප්‍රතිපදාවද? මේක මේ විමුක්ති මාර්ගයේද කියන එක සෑහෙන සැකයක් වෙන මොකද මේ සංඥාව කියන්නේම අවොල්ම දෙයක්. උදාහරණයක් වශයෙන් කියනවා මිරිඟුවක් වගේ කියනවා. සර්වඥයන් සඳහන් කරන්නේ යථා බුබ්බුලකම් පස්සේ යථා පස්සේ මරීචිකම්. එවං ලෝකං අවෙක්කන්තං මච්චුරාජාන පස්සති. මේ සංඥාවෙන් දෙන්න හදන, මවලා පෙන්වන්න හදන දේ හුදු මිරිඟුවක් බව දාන්නවා. ඕක සහතික කරන්න යන්න එපා. ඒකේ ඒ වෙලාවට පේන හැටි. ඇත්තටම තද 1000 පෙන්වන්නේ වතුරක් වාගේ. ඒ වගේ තමයි මේ සංඥාව කියන එක තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට ඕනම දෙකින් ඕනම දෙයක් හදලා පෙන්වන්න පුළුවන් මායාකාරී ස්වරූපයක් තියෙනවා. ඉතින් ඒක ගහපා දෙන්න ගත්තොත් මම දැක්කා මම ඇහුවා මේකමයි. ඔබ දැක්කද ඔබ හරියට දැකලා නැතුව ඇති ඒකයි ඔහොම කතා කරන්න කියලා අපි පාවා දෙන්නේ ඇත්තටම අදාළ වස්තුව ගැන නෙවෙයි අපේ මතිමතාන්තර ගැනයි. අපේ සංකල්ප රාශිය සත්‍යයි කියලා පෙන්වන්නයි අපි මේ ගහපා දීම කරන්නේ. එතන තමයි කලහ විවාදේ පටන් ගන්නේ. තෝතෝ වරපර එහෙම නැත්නම් කේලම්බස් පරස වචන සේරම එන්නේ මේ හුදු සංකල්පයක ඉඳගෙන manussත්වේ පාගාගෙන තව කෙනෙක් අපි යටපත් කරන්න හදන්නේ මේ සංඥාවගේ තියෙන පටලවිලි භාවය දන්නේ නැති නිසා මුත්‍රිඥාන්සේ සඳහන් කරනවා මේ පෙන්වන්න හදන මේ තියෙනවා කියලා මේ පේන්නේ තියෙන දෙයක් මේ පවතින දෙයක් තමයි පේන්නේ පේන දේ පවතිනවා කියන સંદર્ભය උඩ තමයි මේ ලෝකායත විශ්යන් සේරම ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඒ ඒ વિશે ඒ කියන සමීකරණේ බංකොලොත් වෙන තැන තමයි එකක් තමයි ওই මිරිඟුව. මිරිඟුව තියෙනවා තමයි. නමුත් පැවැත්මක් නැහැ. පේ තියෙන්නේ වතුර රැලි ගහන වතුර කඩක් වගේ තමයි පේන්නේ. පේන්නට දෙන්නේ කියලා බැලුවට පවතින්නේ නැහැ එහෙම එකක්. ඒ වගේ මෙතෙන්ට යන්න බෑ. ඒ නිසා මිරිඟුව බුදුදහමේ පෙන්වන සංඥාවක් වගේ නිසා මේ තාකල් අපි අරගෙන මේ අදාන ගායි දුප්පටි නිස්සග්ගී කියන විදිහට මේක මම දන්නවා මේක මම හරියටම දන්නවා කියලා ගහපා දෙන්න හදන සෑම වෙලාවකම අපි කවදාකවත් ප්‍රകൃතියක් අල්ලගෙන නෙවෙයි මේ කතා කරන්නේ අපිම වාගත්ත සංඥාතෝගය. එහෙම නැත්නම් හඳුනා ගැනීම සඳහා තියාගත්ත ලකුණු ටිකක්. ඒ ලකුණු ටික අල්ලගෙන තමයි වරන්ඩුව තියෙන හැම ආගමකටම සංඥාවක් තියෙනවා. මැරෙන්න හදනවා ඒ සංඥාව තව කවුරු හරි විනාශ කෙරුවා. ඊට වැඩි දෙයක් නෑ අම්මා අප්පා මැරුවත් කමක් නෑ අන්නර මම මම අදහන මම පිළිගන්න සංඥාවට කවුරු හරි මොනවාරි කෙරුවොත් එන ඉවරයි ඒ තරමටම අපි මේ කාම ගුණයන් කියලා කියන්නේ ඒ වෙලාවේ දකින්න ඒ වෙලාවේ හන ප්‍රත්‍යක්ෂ කළ හැක. මොකද භවය කියලා කියන්නේ ආගම, ජාතිය, රට, මගේ පවුල, මගේ ආගම කියනකොට ඒ වෙලාව ප්‍රත්‍යක්ෂ කරන එකක් නෙවෙයි ඒ වෙනුවට තබාගත්ත සංඥාතෝගයක්. අන්නේ සංඥාතෝගේට තියෙන ආසාව අර කාම ගුණයන්ට අධ්‍යක්ෂකේ කාම ගුණයන්ට ඉක්මවල යන තරම් වෙනවා මිනිස්සයා වැඩෙන්න වැඩෙන්න වයසින් ආධ්‍යාත්මික වෙන්න වෙනවා කියන නැත්නම් ආගමානුගත වෙනවා කියන්නේ මූලධර්ම වාදී වෙනවයි කියලා කියන්නේ ඒ වෙලාවේ කන බොන අදකින්න දෙයකට රණ්ඩු කරන එකක් නෙවෙයි මේ කරන්නේ අර මතිමතාන්තරික එහෙම නැත්නම් දර්ශනයකට මරනවා මිනිස්සු යුද්ධ කරනවා ඒ තරමටම යනවා ඒ තරමටම මේ සංඥාවට පහඳින එක තමයි කරන්නේ. අර නුග ගහේ අරලු මතින් නුග ගහේ ප්‍රධාන කඳ වහගන්නා වගේ අපි ප්‍රകൃතිය බොහෝම ඉක්මනට විකෘති කර ගන්නවා මේ සංඥාව නිසා. ඒ නිසා දෙන්නේ කතා කරනකොට පුදුමාකාර අවුලක් තියෙනවා. ඒක තමයි බටේට මානසිකත් බටේට මානසික විද්‍යාවේදී එක මිනිහෙක් කියලා කියනවා වීදියේදී දෙන්නේ හම්බ වෙච්චාම මම තව කෙනෙක් හම්බුනා නම් මම හැම වෙලාවෙම අනිත් එක්කනට පෙන්වන්නේ මම ඊටාත්ම ගුණවන්ත සිල්වන්ත ශාන්ත දාන්ත තීන්තු කූඩුවක් පෙන්වන්න තමයි කතා කරන්නේ. කියන්නේ මගේ මගේ තියෙන ප්‍රകൃතිය පුඹලා පෙන්වන්න ඒක මේ සබම් බබුලක් පිඹ වගේ අපි කියන්නේ සෝබනේ කියලා කියන්නේ. මවාපෑම කියලා කියන්නේ හැම වෙලාවෙම කතා කරන හැම වචනයකම අනික් කෙනාට හේතු ගන්නට හදනවා ඔයා හිතන જાති කෙනෙක් නෙමෙයි මම ඊට වැඩිය ලොකුයි. හැබැයි ඒ මිනිස්සයා දන්නවා ඔබ කොයි බයිලා කිව්වත් උඹේ ජාතකේ මන් දන්නවා කියලා කවදාකවත් ඇතිරත්වෙන් බලන ඌ බලන්නේ පුංචි කරලා. නමුත් ඊට අමතරව ප්‍රകൃතියක් තියෙනවා. ඒක දැන් මගේ පැත්තේ මාව පෙන්වන්න හදන ලොකු කරපු රූපේ තියෙනවා. ඒ මිනිස්සයා මයි දිහා බලන පුංචි කරපු රූපේ තියෙන මගේ ප්‍රകൃතිය තියෙනවා. ඊට පස්සේ ඒ මිනිස්සයාත් කතා කරන්නේ මට එයා පතේ බුදු ආමසු කෙනෙක් වගේ තමයි. ඔක්කොම ගුණ වලින් සම්පූර්ණයි. එයා අංග සම්පූර්ණ බුම්බල පේන. හැබැයි මම දන්නවා. උඹ කොච්චර જાති කෙරුවක්වත් උඹේ කැරට්ටුව මන් දන්නවා කියලා මම බලන්නේ මාස පුංචි කරා. ඒ මනසගේ ප්‍රകൃතියකුත් තියෙනවා. ඉතින් ඒ සයිකියාට්‍රිස් අහනවා මේ කොයි එකා කොයි එකාට කතා කරනවද කියලා වීදියේදී. කවවම කවදාකවත් ප්‍රകൃති ප්‍රകൃතියට කතා කරන්නේ නැහැ කියලා කියනවා. ඒකයි මේ තොරතුරු තාක්ෂණය මෙච්චර හම්බ කරන්නේ. ඕනෙම කෙනෙකුට ඕනෙම දෙයක් ලොකු කරලා පුංචි කරලා පෙන්වන්න ඒකට අපිට අතිශෝක්තිය කියන කෙනා අතිශෝක්තිය බොරුවගේ මල්ලි. ඕ අතිශෝක්තියට නඩු යන්නේ. බොරුවට නඩු යනවා. ඒක නිසා අපි මේ කතා කතාවල කතා නොකර ඉන්න එක තමයි හොඳම වැඩේ මේ හතරවෙනි පස්වෙනි දවසේ නට හැම කෙනාම කතාවට වැටලා මට හරි ලැජ්ජාවෙන් මං ගත කරන්නේ. හැම කෙනාම දෙන්න තුන එක දා කුසු කුසු කුසු කුසු ගාලා කතා කරනවා. ඉතින් ඒකෙදී කොච්චරක් ওই විදිහට එකින් එක්කනායක එක්කනා මේ චිත්‍ර මබණ්ඩ හදනවාද එහෙම නැත්නම් තම තමන්ගේ තරංග ගහ ගන්නවාද කියන එක ඒක ඉතින් ඒකේ තියෙන ආදීනව දන්නවනම් විශාල ලොකුව පිංකමක් තමයි කතා නොකරන්නේ. ඔක් කරන්න දෙයක් නැහැ ඉතින් එකම කට්ටියක් එකම ගයක් ඇතුලේ දවස් 7-8ක් ඉන්නකොට ඉතින් ඕක පටන් අරගන්න. ඉතින් අවුරුදු 100ක් අවුරුදු 40 50 දෙන්නෙක් එකකට දීක කනකොට එහෙම හිතා ගන්න කොයිතරම් පටලැවිලි වෙනවද? ඒක නිසා ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න අපි මේ sannivedanයේදී පුදුමාකාර දුරස්ත භාවයක් තියෙන්නේ. ඒක නිසා ඒ මේක හුඟක් ප්‍රායෝගිකව කතා කරලා තිබුණා ගර්ජොෆ් රෂියන් කාර්යය. එනිසා බොහෝම ওই 50 ගණන් වලේම සෑහෙන ප්‍රංශයටම ගිහිලා සෑහෙන දේශන පවත්ලා තියෙන සමාජයට ආ දේශන පවත්න්නේ එළවෙන් ගෙනාපු ධර්ම කියලා බොහෝම ගැඹුරු විස්තර කරලා තියෙනවා. ඒ අහන්න විශාල ධනවතුන් උගතුන් ගුණවතුන් රැස් වෙනවා. මොකද මේ තම විචිත්‍ර විස්තර කරනවා. ඉතින් මේ මිනිස්සයා මේකෙන් ඉවරච්චාම අහනවලු මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්නේ කියලා. ඉතින් එතකොට කිව්වොත් එහෙම ඔබතුමා ඔබතුමාගේ දේශනාවේදී මෙන්න මෙහෙම එකක් කිව්වයි කියනකොට කිව්වා කියනකොට එයා කියනවා පොඩ්ඩක් නතර වෙන්න. ඔබ පොඩ්ඩක් ඒ වර්ණගන්න වේදට ඔබතුමා මගේ දේශන මට මෙහෙම ඇහුණා කියලා කියන්න මම කියන එකක්වත් ඕගොල්ලන්ට ඇහින්නේ නැහැ. ඕගොල්ලෝ අහන්න ඕගොල්ලන්ට ඕනේ. ඒ නිසා මම කිව්වා කියන්න එපා. මට ඇහුනේ මෙහෙමයි කියලා ප්‍රශ්න වර්ණගුවොත් මම උත්තර දෙන්නම්. කවදාක ප්‍රශ්න අහන්න දෙන්නේ නැතුළු බැරි වෙලා හරි කිව්වොත් ඔබතුමා මෙහෙම කිව්වයි කියලා එයා කියනවලු. ඒක වැරදි. මට ඇහුනේ මෙහෙමයි කියලා කියපන්. ඒ තරමටම කවදාකවත් කියන දේ කාටවත් ඇහෙන්නේ Tamanට ඇහෙන මනාපදේ ඇහෙනවනම් එයා බොහෝම හොඳයි. ඒ නිසාද ලංකාවේ තියෙන බණ ඔක්කොම ඉල්ලුම සැපෙම නීතියට තමයි යන්නේ. ඡන්ද කාලට ඔක්කොම ඡන්ද බණ කියනවා. කවදාකවත් නැහැ අවශ්‍ය කාරණාවට බයි. ඒකෙදි මට මතක් වෙනවා hina වෙන්නත් එක මේ කතාව කියන්න ඕනේ කියලා. දවසක් වෙසක් දවසක කුමාරතුංග මුනිදාස මහත්තයා ගියාලු පන්සලට. විශාල සෙනඟක් එකතු වෙලා කට්ටිය මේ බුදුගේ වන්දනා ඉවර කරලා බණ මඬුවකට බණ ආන්න නිසා මෙයා ගියලු බුදුගෙට. කියලා බලනකොට ඒක ඇතුලේ <clears throat> විශාල පහන් තොගයක් පත්තු කරලා මල් පූජා කරලා පිළම්පස පූජා කරලා හඳුන් කూరు පත්තු කරලා දොරවල් වහලා ගිහිල්ලා. ඇතුලේ මොකාටවත් ඉන්න බැරිලු එන්න දුම් ගඳයිලු පහන්පත් වෙලා රස්නියයිලු දැන් බුදුහාමර බැහැලා යන්න විදියකුත් නැහැ මල්ලාසනේ පුරෝලා. ඉතින් කල්පනා කරලා අනේ බුදුහාමුදුරන් තියා තිරිසනේ කොටුවක්වත් මෙහෙම කරන්න වටිනවා. ඒ කොහොම කාමරේ දොරවල් වහලා දාලා මේක අතට පුරලා ඊට පස්සේ දොර ඇරලා එලිපත්‍ර කකුල තියලා පස්සර ගත්තා. ඒතර බුදුහාමුදුරුවෝ මොකද කුමාරතුංග පස්සර කකුල ගත්තේ කියලා. ඒක අනේ ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ වගේ මේ සර්වඥතා ඥානය පහල කරගත්තු උත්තමයන් වහන්සේ නමකට තියා වල් පෙරේතේකටවත් මේ වැඩේ කරන්න වටින්නේ නැහැ සාංශ මට මේකට තවත් මලක් පූජා කරුවොත් තවත් පෞදිත්ත වෙන හින්දා මං කකුල පතර ගත්තා කියලා. ඒගොල්ලෝ අනේ කුමාරතුංග පිස්සුද මං මේ දුෂ්කර ක්‍රියා කරන කාලේ කොච්චර જાති විඳලා තියෙනද උඹෝක ගණන් ගන්න එපා. ඒක නෙවෙයි මට දුක මේ මං කිව්වා මං කිව්වා කියලා අර හාමුදුරු කියන බණ ඇහෙනකොට නම් කනගාටු කිව්වා. ඒ තරමටම අද තියෙන්නේ මොනවද බණ જાතිය. ඒ මොකද මේ සංඥාවේ අපිට තියෙන ආශාව නිසා Tamanට කැමති දේ කියනවනම් ඒ මනසට ඕන දෙයක් දෙනවා. ඒකලිලේ මනස කිව්වා කියලා සමාමුත් එකට නම්බු ලබාගෙන මේ කරගෙන යන වැඩෙන් වෙන්නෙම අර තමන්ගේ සක්කාය දිට්ඨිය වැඩෙනවා, තණ්හා වැඩෙනවා, මාන්න වැඩෙනවා. යම් තැනක මේ සංඥාව දුර්වේගන යන තැනක් රූපයාගේ විභූතියක් වෙන තැනක් අපි කියනවා පස්සම්බයං කාය සංකාරං කියලා. එහෙම නැත්නම් මේ වේදනා සංඥා දෙක තුනී වෙන තැනකට આવොත් අපිට ඒක පේන්නේ මහා විශාල බැඳීමක් වගේ. මහා ව්‍යසනයක් වගේ. මහා ඥාති විනාශයක් වගේ. වස්තු විනාශයක් වගේ. ඒ නිසා අපි වහාම අපව වෙලාර දන්න දෙයක් අහගෙන දන්න දෙයක් නැවත නැවතින් කියමින් ගත කරන්න කැමතියි. මේ නිසා ඒ රූපයාගේ විභූතිය වේදනාවේ විභූතිය පිළිබඳව ලේෂ මාත්‍රයක්වත් දැනගෙන ගියොත් මිසක් මේ සංඥාව අපට කරන පටලවිල්ල එහෙම නැත්නම් අපිට දෙන මේ ලනුව කදාකත් තේරුම් ගන්න බෑ. ඒසා භාවනාදී Tamanට ලැබෙන අත්දැකීම් සෑම දෙයක්ම යෝගාවචරය හරි වැරදි දෙකට දාන. දැන් භාවනා හරි, දැන් භාවනා වැරදි. ඉතින් ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ ඒ තෝරලා බේරලා කියන ටික තමයි. නිසා කමඨාන් සුද්ධ කිරීමේදී මතක් කරනවා මේ අරමුණ හා සම්බන්ධ කරලා ප්‍රධාන වශයෙන් තමන් වඩන මූල කර්මස්ථානය හා සම්බන්ධ කරලා අද්දුතු ප්‍රත්‍යක්ෂ දේ කතා කරන්නේ. එතකොට අහගෙන ඉන්න කෙනාට ඒ කමඨාන් සුද්ධ කරනට අහගෙන ඉන්න කෙනා හොඳට තේරෙනවා අපි මේ එක මාත්‍රකාවක් ගැන කතා කරන්නේ අපි ඉස්සරහින් සක්මනේ කියන බබ දකුණු. පරයන්ගේ කියන ඒ ආනපානිය හෝ පිම්බීම හැකිලිම නැත්නම් වෙන වැඩක් කරනවා ඒකදී අපි චේතනා කරගත්ත වැඩේ ගැන මේ කතා කරන්නේ. එහෙම කතා කරනකොට මම මෙන්න මේ ආස්වාසිය මතු වුණා. මම ඒක ආස්වාසිය කියලා මෙනෙහි කරා මට ඒ ආස්වාසිය මේ ශීතල ගතියක් වැටුණා. මට මේ ආස්වාසිය දිගට වැටුණා. මට මේ ආස්වාසිය ගැසි ගැසි යනවා වැටුණා. ප්‍රස්වාසිය ආවම ප්‍රස්වාසිය කියලා මෙනෙහි කරා මට එතකොට මේක උණුසුමක් විදිහට වැටුණා. මේ කිසිසේත්ම sannivedanaye ප්‍රශ්නයක් නැහැ. තිබෙන හරියටම කමඨාන් සුද්ධ කරන එකට කියන්න පුළුවන්. මෙන්න මේ පිළිවෙමයි දැන් කරන්න ඕනේ කියලා. නමුත් නිකමට බලන්න කමඨාන් සුද්ධ කරන්න ගියාම මොනවද කියන්නේ කියලා. ලෝකේ තියෙන සේරම කතා කරනවා කවදාකවත් මූල කර්මස්ථාන ගැන කතා කරන්නේ. ඉතින් ඒක නැවත නැවත මතක් කරන්න ගියාම හිතනවා මම දෙකේ පන්ති ළමයිට මට ඒ ටික දැන් ඉවරයි මට තියෙන්නේ මේක දැනගන්න ඕනේ. ඉතින් සකමඨා සුද්ධ කිරීමකදීවත් sannivedanayak වෙන්නේ. සම්නිවේදනයක් වෙන්නේ දෙපැත්ත පුදුමාකාර විදිහට ධර්ම කෞරවයක් ඇති කරන්නේ. ඉතින් ඒකෙදී අපි සාමාන්‍ය ਸਰවඥාන්සේගෙම උද්දුත පාඩයක් ගත්තොත් අපිට මේ ලෝකෙන් ගැලවිලා ජීවත් වෙන්න ඕන නම් ඇහුම් කන් දෙන්න කියලා කියන්නේ බීරෙක් වගේ. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපන් කියලා තියෙනවා. සෝතවා යදිරෝ බදිරෝ යථ. ඉතින් මේක බලනකොට පේන මේ කල ඇරිලා. එහෙම නැත්නම් මේක මේ මේ බීරියලියට වේනා ගායනාවක් කරනවා කියලා තියෙන. ඒ වගේ එකක් කියලා තියෙන. නමුත් මේකේ තා බුද්ධාකාර ගැඹුරක් තියෙනවා. ඒක පිළිබඳව ළඟදී පොතකදී මම කිව්වා 1938 දී නැත්නම් 18 දී විතර ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් කවුන්සලින් කරනවා නම් ඒ පුද්ගලට හොඳට හාන්ස් වෙන්න ඇඳලා ඉරියව්වක ඉඳලා එමසට නිසිනින්ද කතා කරන්න ඇරලා. එයාට විශ්වාසයක් ඇති කරන්න ඕනේ මේ තොරතුරු මම කාටවත් දෙන්නේ මම වෘත්තියේම වශයෙන් බැඳිලා තියෙනවා. තොරතුරු කාටක් දෙන්න කියන්නේ. ඒත් පළවෙනි දවසේ කියන්නේ 2 3 4 හිම ගෙන්නනු කියනකොට අර විශ්වාසවන්තම මකම මත ඒ පුද්ගලයාගේ ඉතින් කියන්න හිතාන ආවේ නැතත් කිය වෙනවා. අන්නේ වෙලාවේදී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලියලා තියනවලු හූමිටි තියන්නවත් එපා. Taman සම්පූර්ණ මේ කතාව නාහන්නෙක් විදිහට. දැන් මේ කතා කරන්නේ තෙරපිස්ට් සම්පූර්ණ නාහන්නෙක් විදිහට අඩිම ගැඹුරුම සමාධියට වෙලා අහගෙන ඉන්නේ කියලා. ඒ මාසක් කියන්නේ. එතකොට අර මනසේ මේ මනසට සම්බන්ධයක් ඇති වෙලා උත්තරේ එයි කියලා. කවදාකවත් තර්ක මනස දාන්න එපා. කවදාකවත් ඒ කියන කන්ටෙන්ට් එකත් එක්ක හිතන්න යන්න එපා. සම්පූර්ණ හිත බීරි මිනිසෙක් වගේ අහගෙන ඉන්නේ. ඉතින් ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේක ලිව්වට මොකද එයා ගෝලියෝ සේරම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක සක්‍රීය අහුම්කන් දීමක් වෙයිද කියලා. ඒ කියන දෙයට වෙන කිසි දෙයක් හිතන්නේ නැතුව තමන්ගේ උපරිම සමාධිය යොදාගෙන අහගෙන ඉන්නකොට ඒක සක්‍රීය අහුම්කන් දීමක් කියලාකට ගන්න පුළුවන් දෙයක්. ඒක හරියට වගකීම් පැහැරෑරීමක් වගේ. නමුත් අර මාක් එප්ස්ටයින් කියලා මේ ළඟදී සයිකෝതെරපි without the self කියලා පොතක් කියලා තියෙනවා. ඒ මනුස්සයා කියලා තියෙනවා. යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් අනික් කියන ද අනික් කියන කෙනා කියන දේ හොඳට අහගෙන ඉන්න හොඳම දේ තමයි එයාට සම්පූර්ණ කතා කරන්න අවස්ථාවක් දීලා සම්පූර්ණ සක්‍රියව ප්‍රතික්‍රියා විරහිතව මේ කියන දේවල් වලට අතුරු කතා දාන්න නැතුව ඕමිට කියන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක එසේ මෙසේ දක්ෂ සතියක් නෙමෙයි. ඊටාත්ම ගැඹුරු සතියක් තියෙන කෙනෙකුට තමයි ඒ පුද්ගලයා කියපු වාක්‍ය ඉවර වෙනකම්ම අහගෙන ඉන්න පටන් ගත්ත මාතෘකාව ඉවර වෙනකම්ම අහගෙන ඉන්න ඕනේ. එතකන් අතරමැදට හෙලන්නත් එපා අතුරු කතා. මේ කියන දේවල් ගැන මනින්ද කියන්න යන්නත් එපා ප්‍රතික්‍රියා කරන්නත් එපා. සෙල්ලමක්. එදී මේ මිනිසයා කියලා කියනවා මේ මට මේක කියනකොට මට පුදුම හිතුනේ. තර්ක්‍රමයෙන් හරි කමන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අතෙන්ද කොහොමද බැසගත්තේ කිය. අර වගේ නිගමනයකට අර වගේ ආත්මෝපදේශයට ආවේ කොහොමද කියලා. බේන්නේ නිකන් මේ පුදුම ඥානයක් පුදුමාකාර අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම කියන්නේ මොකද බුදුරජාණන්සේගේ ශ්‍රීමුක පාඨයක් තමයි සෝතවා සෝතවා බදිරෝ යත බදිරයි කියලා කියන්නේ ඇහෙන්නේ නැති මනුස්සයා. කන ඇත්තේ නමුත් බීරෙක් වගේ ඉන්නේ. ඒ නිසා අපිට භාවනා කරනකොට හිතවිල්ලක් එනවා. ඒ හිතවිල්ල නරක එකක් කියමු. ඒකට හිතවිල්ලක් න බොහෝම සද්ධා සම්පන්න එකක්. ওই දෙකටම ඒ හිතවිල්ලක් නාපු කෙනෙක් වාගේ. පුළුවන් තරම් අර මූල කර්මස්ථානට හිත තියලා හෝ නැත්නම් හිතවිල්ලකට ප්‍රතික්‍රියා නොකරන්නෙක්සේ ඉන්නවා කියන එක මේ සංඥා පැත්තෙන් ගිහිල්ලා බැලුවත් එහෙම නැත්නම් තද සතිය පැත්තෙන් බැලුවත් සමාධිය පැත්තෙන් බැලුවත් මේ ලෝකයේ තියෙන සංඥාවක් නෙවෙයි මේ කතා කරන්නේ. විසඤ්ඤ වෙලත් බෑ. අසඤ්ඤ වෙලත් බෑ. මොකද්දෝ සංඥාවක් තියෙනවා. ඒ සිද්ධිය දිහා බලන්න ඕනේ. රූපයක් ඇහැට පේනවා වෙන්න පුළුවන්. ඇහැට නෙවෙයි හිතට ශබ්දයක් ඇහෙනවා වෙන්න පුළුවන්. වේදනාවක් දැනෙනවා වෙන්න පුළුවන්. කොයි එකක් ආවත් මේක මේ මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි ඒ මතින් මමෙක් නොවේවා මේ ආන ඇහෙන නැත්නම් හිතෙන හිතවිල්ලට ප්‍රතික්‍රියා කරන්නේ ඇතුලේ නැහැ. එහෙම නැත්නම් දැනෙන වේදනාවක් ඒක සම්මත ලෝකයට දුක් වේදනාවක් තමයි. නමුත් හොඳට බලන ඉන්නවා මේ වේදනාවේ අල්ලපු gedර එකක් වගේ. එහෙම නැත්නම් මේ වේදනාව යට තියෙන වේදනාවට තියෙන අමනාපේ. ඊටසේරම දකින්න වේදනාවට ප්‍රතික්‍රියා නැති හිතක් තියෙනවා. ඒ වගේම අපට සද්දයක් ඇහෙනවා. ඒ සද්දය ඇහෙනකොට ඒක පාර්ශ්වම කම්පනයක් චංචලයක් ඇති වෙනවා හල හැප්පිල්ලක් එතකොට මේක සද්දෙට මනාපයක් අමනාපයක් පහළ වෙනවා ඒක නෑ වුණා වගේ ඉතින් මේ සංඥාවගේ නිරෝධයක් අපේක්ෂා කරනවා නම් මේ ජීවිතයක නැත්නම් මේ ජීවිත කාලය ඇතුළත අපිට තියෙන තියෙන මේ සද්දේ එනකොට මේකට ප්‍රතික්‍රියා කරලා ඒකට අපි එහෙම එහෙම කරනවා කියන එක නෙවෙයි මේක නෑ වුණා වගේ ඉන්න හැකියාවක් මට තියෙනවා කියලා බලන්න ඒක පේන්නේ නිකන් නෝන්ජල්කමක් වගේ. ඒක පේන්නේ අපි අයිතිවාසිකම් සඳහා හටන් නොකරනවා. නමුත් මේ වාගේ බුදුහාමරෝ පෙන්ලා තියෙන මේ ලස්සන අපිට මේ විමුක්තිය ලබා ගන්න තියෙන පෙත මාවත පද මාර්ගය මෙච්චර ලස්සනට පෙනෙදී. මේ ඔක්කොටම මනින්ද කිරන්න සදාකසකස් කරන්න ගියොත් වෙන්නේ අපි මේ පිළිබඳ සංඥා ඇති කරගෙන විවිධාකාර සංඥා නිදානානි පపంచ සංඛා කියන වගේ විවිධාකාර ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ඒ ප්‍රපංච වලට ඕන තරම් සාක්ෂි තියෙනවා අපේ අතීත මතකය, මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ඥාන, මේවා නැත්නම් ලෞකික ඥාන සේරම මේවට උදව් කරන්නේ මොකද්ද? පැවැත්ම ලබා දෙන්න. නමුත් සංඥාවගේ Nirodhe දැකලා නැත්නම් නිරෝධ කරන්න පුළුවන් ශක්තියක් මනුස්ස මනසේ තියෙනවා. ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එහෙම නැත්නම් මම මාගේ කියාගන්නේ නැති අත්තම්මේතාවය කියලා කියන්නේ තද්මේ කියලා කියන්නේ එයින් නිපන් කියන එක. අතත් අතම්මේ කියලා කියන්නේ එයින් නොනිපන්. එහෙව් ගතිය. මෙන්න මේ එහෙව්කම තමයි සංඥාවේ තියෙන එහෙව් ගතිය තමයි න සංඤ සංඤේ නෝපි විසඤ්ඤේ න විභූ න නෝපි අසඤ්ඤේ න විභූත සංඤේ කියලා කියන්නේ. මෙතන ගියාට පස්සෙත් නොසලී ඉඳ වෙනවා නිවන ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ මේ සංඥා ස්කන්ධයගේ ගෙවා දැමීමක් නිරෝධයක් ප්‍රාර්ථනා කරනවනම් මෙතෙන්දී නොසලී ඉන්න පුළුවන් ඒකයි අදහන්න වෙන්නේ. ඒකට දෙවන්නේක් නෑ උදව් කරන්න. අනිත් එක එතෙන්ට යනකොට තියෙන සතිය, එතෙන්ට යනකොට තියෙන අර කාම ගුණ පිළිබඳ දැනුම, එතෙන්ට යනකොට තියෙන වේදනාව පිළිබඳව ඒ වේමත්තතාවයේ දැනගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ සංඥාවකයේ තියෙන මේ යහුසුළු ගැටේ සංඥාවේ තියෙන මේ හඳුනා ගැනීමේදී අපේ හිත අපිට මවාපානදී පිළිබඳ අවබෝධ කරගන්න මේ හිත කියන්නේ වංචනික ධර්මයක් බව. හිත කියන්නේ ෂට දෙයක් බව. හිත කියන්නේ මායාවී දෙයක් බව. අඩු ගන්න 100 ප්‍රතිශතයකින්වත් තේරුම් ගන්න බැරි වුණොත් හැමදාම මේ හිත කියන දේ අහන්න ගත්තොත් මේ හිත තමයි මගේ අත්‍යන්ත මිත්‍රයා මාත් එක්ක නිදා ගන්නවා මාත් එක්ක ඇවිදිනවා මම යාර කන්න දෙන්න ඕනේ බොණ්ඩ දෙන්න ඕනේ කියලා නෙමෙයි ලෝකේ හදාගෙන තියෙන්නේ. නමුත් මේක ඇතුලේ තියෙන මේ වංචනික බව නැත්තම් මේ මිරිගුවක් වතුර වගේ පෙන්වන ගතිය. ඒ නැත්තම් මේ ගත්ත හුදු සංඥාව ප්‍රകൃතිය ඉක්මවලා ගිහිල්ලා අපිව මත් කරන ගතිය. තේරුම් ගන්න පුළුවන් එකම සතා මනුෂයා විතරයි. තීසල් ලෝකේ ඉවට අහුවෙච්ච දේ වවුලට සද්දෙට අහුවෙච්ච දේ ඒ චුව ඇත්තකින් දැක්කා වගේ පිළිගන්නවා. උට කවදාකවත් ඒක තේරුම් කරගන්න පුළුවන් ඒකේ යාන්ත්‍රණය දැනගන්න පුළුවන් ශක්තියක් නැහැ. යාන්ත්‍රණය දැනගන්න පුළුවන් එකම ක්‍රමේ සංඥාව නම් නෙවෙයි. අපි මෙතෙක් ආපු විදියට කාමගුණ සම්බන්ධ ආමිෂයේ සම්බන්ධ උපලෝකෙත් මේ වගේම ගැටයක් තියෙනවා. ඒත් මේ සංඥාවේ හැල හැපිලි නිසා තමයි. ඊට පස්සේ වේදනාවෙත් මේ සුඛයද මේ දුක්ඛද කියන්නේ හේතුකුත් තියෙනවා. ඒ හේතු අනුව මේ ශාප වශයෙන් දුක් වශයෙන් අදුක්කම වශයෙන් මේකට ලේබල් එල්ලන්නේ සංඥාවෙන්ම තමයි. ඒ නිසා එව්වත් ගැලව මාර්ග තමයි නමුත් සංඥාවට එනකොට හරි විචිත්‍ර වෙනවා නැත්තම් බුදුහාමරංගේ ඥාණය බුද්ධ ධර්මයේ තියෙන නෛර්යානිකත්වය එහෙම නැත්තම් ඒකේ තියෙන ඒ ගැඹීරත්වය කොහොමනම් බුදුජානනාස්මික වචනයට දැම්මද කොහොමනම් මේක අල්ලගත්තද කියන එක මොනම ක්‍රමිකවත් හිතාගන්න ඒක වටහා ගන්න ගන්න මේ අසුරු කිරීමේදී අනා ගන්න අනාගනින්න නැත්නම් මේ sannivedaneedi තොරතුරු තාක්ෂණයේදී ගෑණි මිනිහා නොකර අනික් සේරම කරන බව දැනගත්තොත් අපිට අන්තිමට තේරුම් ගන්න වෙනවා අපි මේ මිනිසුත් එක්ක සංනිවේදනය කරනකොට ඇති වෙන අර කියන පටලවින් නෙවෙයි මොලේ කියන දේ හෘදේ වස්තුවක අරුම් කන දවද අරුම් හෘදේ වස්තුවල තියෙන හැඟුම මොලේ පිළිගන්නවා කියලා කවදාකවත් නැහැ. මෙතරයි ප්‍රශ්නේ තියෙන්නේ. තර්ක මනස ඇති කරන මොලේ කියන කිසිම යෝජනාවක් පිළිගන්න හෘදේ වස්තුව කැමති නැහැ. එයා බොහෝම හැඟුම්overline කතා කරන්නේ. රාජ්‍ය වස්තුව කියන හැඟුම් කිසිම දෙයක් පිළිගන්න මොලේ කැමති නැහැ. නිසා සටන තියෙන්නේ ඇතුලේ. සතියෙන් බලාන හිටියොත් මේ එකම කෙනා එකම සිද්ධියක් දිහා එක දිගට බලාන ඉන්නකොට ඒකේ තියෙන මේ විපරිණාමය. වර එක අපි මනසට පක්ෂග්‍රාහීව ප්‍රඥාවට පක්ෂග්‍රාහීව සද්ධාව පාගන්න. ආයෙත් පස්සේ හෘදේ වස්තු කියන දේ අහලා සද්ධාව මතු කරගෙන ප්‍රඥාව පාගන්න. ඉතින් මේ සද්ධාව මතුවෙච්ච වෙලාවේදී ප්‍රඥාව කියලා කියන්නේ මා ෂටකපට දෙයක්. ප්‍රඥාව මතුවෙච්ච සද්ධාව කියලා කියන්නේ දකින් දකින් පිළිගන්න ඕල මොට්ටල කරනවා. මේ දෙකම එක මිනිහ ඇතුළේ තියෙන. එක යෝගාවචර ඇතුළේ තියෙන. ඉතින් ඒ නිසා මේ දේ එකක ප්‍රතිබිම්බය අනික එක දකින්න නම් එකම වස්තුවක් ආසස් ප්‍රසාසෙ පිම්බීම හැකිලිම ආනපානේ නැත්තම් ඉදිරියට වැඩ එකම දේ දස දහස් වර හැම පැතිකඩක්ම දකින්නකම් බලන්න හිටියොත් ඒකේ ඇති වෙන මේ සංඥාවේ මායාකාරී ප්‍රයෝගකාරී ගතිය තේරෙන්න තේරෙන්න තේරෙන්න මේ මිනිස්යාට එකක් මේ කතා කරනකොට පරිසම් වෙන්නේ. අපි කායික ක්‍රියාවලින් සතුම් මැරීමෙන් හොරකම් කිරීමෙන් කාමීත්‍යාචාරයෙන් අපායට යනවට වැඩිය ගොඩාක්ම අපායට යන්නේ ඒ වචී දුස්චර්ත හතරෙන් තමයි. මනෝ දුස්චර්ත වලිමුත් නෙවෙයි. ඇත්තම කියනවා කාය දුස්චරිත තුනයි තියෙන්නේ. මනෝ දුස්චරිත තුනයි, පස්චිදුත්තත හතරක් තියෙනවා. මේ සෙනගක් එක්ක ජීවත් වෙනකොට වැඩියෙන්ම අනාගන්න. වැඩියෙන්ම පටලවා ගන්නේ වචනේ හසුරව ගන්න බැරි නිසා. ඒක නිසා පැයක් භාවනා කරනකොට කතා නොකර ඉන්න එකම පුදුමාකාර කුසලයක්. මම හිතන එක තමයි ප්‍රධානම අපිට තියෙන රිලැක්සේෂන් එක. අනික් කොයි වෙලාවේ මොන වචනේ කියයිද මොන තරම් ඒකෙන් අපිට පශ්චාත්තාප වෙන්න වෙනවද කියන එක අර කිලි කලයක් දෝලා කොම කඳුලක් දානවා වගේ. ඒ නිසා සර්වඥයන් සඳහන් කරලා තිනවා ධම්මී වා කතා හරියෝ වා තුන්නී භාව. හරි අමාරුයි කතා නොකර ඉඳ ගියාම හරිම අමාරු නිකන් කොන් වුණා වගේ. තනි වුණා වගේ. ඔය පන්දි ස්වාමීන් වහන්සේක දාසක් කැනඩාවලට ගිහිල්ලා ඒ මේ වගේ කතෝලික රිට්‍රීට් එකක් පරිම තැන හොයාගෙන රිට්‍රීට් එක කරලා තියෙනවා. ඉතින් සංවිධානය කරපු මිනිස්සුෝ ඒගොල්ලත් ඒ කතා කරලා ඒ ගෙවන් ගාන ගෙවලා ඒ පිරිසුදු කරලා ඔක්කොම කරලා ගිහිලා තියෙනවා. නමුත් ඊගාම අවුරුද්ද කියලා කිව්වලු අපිට ගිය අවුරුද්ද වගේ මේ අවුරුද්දෙත් ඒක දෙන්නේ. ඊට පස්සේ ඔය කට්ටියට නොදෙන්න අපි ප්‍රතිපත්ති තීන්දුවක් කරන් තියෙනවා. ඊට පස්සේ හිතවල මේ බෞද්ධයෝ නිසා වෙන්නද කියලා ඊට පස්සේ කළේ එහෙම නැහැ. අපි මෙතෙන් ආවට පස්සේ ඔය තියෙන ඔය සිම්බල්ස් වලට අපි මොනවක්වත් කියන්නේ අපි ඔයගොල්ලන්ගේ ක්‍රම වලට කැමතියි. අපි එද අපි සුදුර මේක තියලත් කියා අපි ගාණක් ගෙව්වා. ඒ ශානේ සවස සලකා බලනද ඇයි අපිට නොදෙන්නේ කියලා. ඉතින් මේ මනුස්සයා කියන්නේ. උගාක් කියලා අහගෙන කිව්වලු ඔයගොල්ලෝ ආපදාසලා ඉවර වෙනකම් බම්මගෙන බුම්මගෙන හිටියා ඔක්කොම තරහ වෙලා වගේ ඒක අපිට කවදාවත් විශ්වාස කරන්න බෑ මේ මේ වගේ අමනුෂ්‍ය જાතියට අපි දෙන්නේ කියලා. ඊට පස්සේ සංවිධායකයා ගිහිල්ලා කිව්වලු මේ එන ස්වාමීන් වහන්සේ අපිට දෙන උපදේශයක් මේ සීලයේම එක අංගයක් නැත්තම් මේ ශික්ෂණයක අංගයක් කටහන කරන කරසාර මනස උද්ද බලලා ඇත් දෙක උඩ ගිහිල්ලා කට ඇරගෙන හාගෙන හිටියා ඊට පස්සේ බලලා අනේ වර්ධව තේරුම් ගන්න එපා අපි තමාරුවෙන් මේක කරන්නේ මේක යෝග ජීවිතය ඉතාම වැදගත් අංශයක් කියලා ඊට පස්සේ දුන්නා ඒ නිසා මේ සමාජයේ කච කච ගන්න සමාජයේට කතා නොකර ඉන්නවා කිව්වහම ඒක පේන්නේ දඬුවමක් වගේ. කොච්චර භවනා කරත් ඒ කතාවෙන් ගිහිලා ආය අනාගත්තොත් ආය සංඥා ඇති කරගත්තොත් ඉතින් ආයතර පුදුමාකාර පටලවිල්ල පටව ගන්න. ඒක නිසා සර්වඥාන්සේට නමක් තියෙනවා මුනි කියලා. මුනි වත කියලා කියනවා. කතා නොකර ඉන්නේ. ඒක නිසා ඔය ගාන්ධිතුමා එයාගේ ස්වයංලික ස්වයංලිකිත චර්චාපදානේ කියනකොට කියලා තියෙන අවුරුදු 16ක් 17ක් වෙනකන් ඉතාමත්ම ලැජ්ජාශීලී ස්වභාවක කතා කරන්න බැරි කතා කරනකොට උගුරකට වේලෙන බය චරිතයක් කියලා. නමුත් එයා ගෙදෙට්ට සෑම රාජ්‍ය නායකයෙක්ම ඇවිල්ලා කියනවා. සෑම වැදගත් කෙනෙක්ම ඇවිල්ලා ඊට පස්සේ දොර පිටිපස්සින් ඉඳගෙන මේ කට්ටිය කියන්නේ අහනකොට පේනලු කොයි රාජ්‍ය නායකයා වුණත් කොයි ඥානවන්තයා වුණත් කතා කරන්නේ පිස්සු කියලා. කිසිම දෙන්නෙක් එක්කෙනෙකුට සමගි නැහැ කියලා. අර වැදගත් වුණා මේ මනුස්සයා යාට විරුද්ධ වෙනවා. කල්පනා කරනු මේ මිනිස්සු නම් ලෝකේ නායකයෝ. මේ මිනිස්සු නම් මේ උගත්තු මේ මනුස්සයන කතා කරන්නවත් තේරෙන්නේ. කිසියම් පැකිලීමක් නැතුව අනිත් එකන කතාවට හරස් කපනවා. මේක දැනගෙන මේකෙම සිද්ධ වෙලා ඇතිවෙනු කතා කරනකොට හරියට කාරණාවට කතා කරන්න පුළුවන් නම් ලෝකෙම ජය ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට ගාන්ධිතුමා කියන්නේ බටහිරේ පිළිගත්ත ආසියාකරේ පහළ වෙච්ච මෑත කාලේ මුතුම රාජ්‍ය නායකයෙක් තමයි බටහිර මිනිස්සුමයි ගැහුවේ. ගැහුවට මොකද ගාන්ධිතුමාගේ රූපේ හැමතියනම තිල කරුකෝ. මොකද යා හරියට දන්නවා කියන දේ කෙටියෙන් කතා කරන්න නම් මුතුට අහුම්කම් දෙන්න. අහුම්කම් දීලා කියන්න ඕන කාරණා කෙලිම කිව්වට පස්සේ ඒක පිළිගන්නව නෝ පිළිගන්නව මනාපමනාව එක පැත්තක දෙයක් sannivedana සිද්ධ වෙනවා. මේ සංඥාව තේරුම් ගත්ත මිනිස්සයාට මේ සංඥා චෛතසිකේ ජයගත්ත මනුස්සයාට ජයගත්තයි කියලා මම කියන්නේ නිවන් දැක්කයි කියලා. මේකේ තියෙන ප්‍රෝඩාව දන්න මනුස්සයාට බුරුමේ පඬිස්සාසර කියනවා මේ මනුස්සයාට පුළුවන්ලු කතා කරන්න ගල් පිළිමයක් වුණත් ඔළුව වනන්න කතා කරන්න පුළුවන් කියලා කියනවා. ඒක දන්න හරියටම කියන්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය නෙවෙයි. මිනිස්සු වනව නැහැටි. ඒ නිසාද භාගයට භාවනා කරලා බණ කියන විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. මේ මිනිස්සු මේ සංඥා පිළිබඳ පොඩි අවබෝධයක් ලබාගෙන අද මේ දෙයියෝ කිව්වා වගේ බුදුන් කිව්වා වගේ අතේ පැලෙන්න කිය. කිව්වත් මොකද කාදාකක් කරන්නේ? කාදාකත් අත් දකින්නෙත් නැහැ. ඊට පස්සේ මේ මනුස්සයා කියනවා විල්ලුල හරි බුදුමයි ස්වාමීන් වහන්සේ ඒ කරුණ හොඳට ගලාගෙන ඉන්න පටන් අර ගන්න හොඳට හේතු ගන්නට කියන්න පුළුවන්. නමුත් අන්තිමට මේ භාවනා කරන කෙනෙක් පිළිබඳව රාගය පහළ වෙලා කසාදත් බැඳලා ගිහි වෙන සත්‍යකුත් එනවා. ඒ මොකද මේ සංඥාව තේරුම් ගත්තට පස්සෙත් අපි ඊටාම අනතුරුදායක තත්යකට වැටෙනවා. මොකද විශ්වසනීය වූ කතාවක් කරන්න පුළුවන් තත්ත්වයට එනවා. නිසා හැම කෙනාම මේක පිළිගන්න තත්ත්වයට එනවා. සංඥාව බැරි වුණොත් වැරදි විදිහට sannivedana වීම නිසා අතුරු මාර්ග වලට. ඒ නිසා භාවනා කරගෙන යනකොට මේ සංඥාව පිළිබඳව යම් අවබෝධයක් එන්න පටන් ගත්තට පස්සේ ඒ මනුස්සයා විසා නිවන් දැක්කා වගේ හිතන වෙලාවක් එනවා. මට ඕන දෙයක් දැන් බුදුහාමර කියන දේවල් තේරෙනවා. තව කාට හරි හොඳට කියලා දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක නිසා මම වෙනදට වැඩිය උසස්. මට මොකද්ද විශේෂ ඥාන පහළ වෙලා තියෙනවා කියලා අර වේදනාවේදී දුක් වේදනාවගේ වංකල සුඛ වේදනාවට ගියාට පස්සේ එන විදර්ශනා උපක්ලේශ වගේ සංඥාවෙත් යම් මට්ටමකට ගියාට පස්සේ පුදුමාකාර රෙටොරික් පවර් එකක්. එහෙම නැත්නම් කතා කිරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. මේක හුඟක් කෙනෙකුට තමන්ගේ අභිවෘද්ධියට බාධා වෙනවා. නිසා තේරුම් අරගන්න ඕනේ මේ ලෝකෙ මෙච්චර මේ තොරතුරු තාක්ෂණය වවාගෙන කරන ධර්මයක් වාට පත් වෙලා තියෙන්නේ. අපේ මේ සංඥාවේ නැත්නම් මේ sannivedanේ අතින් බලනකොට අපි තාම දුර්වල තත්යක තියෙනවා. ඒ නිසා අනුන්ගේ ඒ ලස්සන කරන කතාවකින් වශී වෙන්නේ නැතුව බුදුරජාන් වහන්සේ වගේ තාමත්ම අනුකම්පාවේ මෛත්‍රියෙන් දේශනා කරපු ගැඹුරු ධර්ම අහක දාන්නෙත් නැතුව හරිපාරේ යන්න නම් මේ එකම දෙයක් දිහා බලලා ඒ දේ මතින් සංඥා විපරිණාමයට පත් වෙන හැටි. එකම දේ නැවත නැවත කරගෙන යනකොට සංඥාවේ ඇති වෙන වෙනස ඒක චපලකමක් නෙවෙයි. ඒක අකුසලයකුත් නෙවෙයි. දතයුත්තක්. උදාහරණයක් වශයෙන් කියනවනම් අපි තාමත්ම පිපාසයෙන් ඉන්න කෙනෙකුට නැත්නම් තාමත්ම බඩගින්නින් ඉන්න කෙනෙකුට එන්නේ කියලා වාඩි වෙන්නේ කියලා හුඳ සමරසයන්ගෙන් සම්පූර්ණ ආහාර වේලක් අතර දුන්නාට පස්සේ මේ මාසෙක තියෙන අර ක්ලාන්ත ගති ආහාර අහේනි ගති නිසා ඒ පළවෙනි පිට කනකොටම එමසට පුදුමාකාර ඕජාවක් එන්න පටන් ගන්නවා. ඒක ඒක පුදුම රසක්. ඒක පුදුම ගුණයක්. ඒ වෙලාවට දීපේකන දෙයියෝ බුදුන් වගේ. නමුත් කාගෙන කාගෙන කාගෙන යනකොට අර පළවෙනි පිඩේ තියෙන රස මැදට යනකොට නෑ. අන්තිමට බඩ පිරුණාට පස්සේ ආයෙ පිටක් කන්න බැරි තරමට මේ පොඩි වේලාවක් ඇතුළත මේ මනසගේ කැම්පිඩ පින්න මිනිසක් ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ තව කෙනෙක් කිව්වොත් අනේ මේ පහුවෙලා මං ආවේ මං තව ව්‍යංජනයක් කරනවා අනේ මේකෙන් ටිකක් කන්නේ කිව්වොත් ඒ කියන්නේ තරහ වෙන්න එපා දැන් නම් එපයි. ඉතින් එතකොට හිතන්න පුළුවන් අනේ මේ ඉස්සල්ලාම දෙනකොට මනස තිබුණේ පුදුමාකාර ගෞරවයක් කැමටයි හැම දෙයක් දැන් එපා කියන මට්ටමට ආයේ මනස චපල වෙලාද නෑ මේක තමයි විපරිණාමය කියන්නේ මුදෙලටම අපි පාස වෙච්ච වෙලාදී වතුර උගරබනකොට හම් මේක පුදුමාකාර පිපාස නිවන ගතිය නමුත් යම් වෙලාවක අපි වතුර පිටු බිම තියෙනකොට එපා වෙනවා ඒ නිසා කොයි කොයි වුණත් කොයි දේ වුණත් දිගට ඇසුරු කරනකොට මේකට ඇති වෙන මේ වෙනස මේකට විපරිණාමය කියලා කියනවා. වෙනස් වෙන සුළුකම කියලා කියනවා. මේක මේ අර The Blink කියන පොතේ ලියලා තියෙන්නේ sensational transference කියලා. ඒක පුදුමාකාර විදිහට දන්න මිනිහා තමයි ඔය ඇඩ්වර්ටයිසින් කරන මිනිහා. ඌ හරියටම දන්නවා කොතැනද ගහන්න ඕනේ කියලා. ඌ දන්නවා පැහැදිලිවම මේක පාවිච්චි කරනකොට එපා වෙනවා කියලා. ඌ පටන් ගන්නකොට ඒක විකුණ ගන්න টොප් එකටම දාන්න. ඒ නිසා අද ලෝකේ ඕනම කම්පැනි එක 140ක් විතර ඉකොනොමිකෙන් අයින් කරන ඇඩ්වර්ටයිසින් වලට. අපි ජීවත් වෙන්නේ ඒ ලෝකේ. අපි ජීවත් වෙලා මේ පාරිභෝගිකත්වයට වැටෙන්නේ මේ ඇඩ්වර්ටයිසින් සයිකල්. ඒකල අපි කරන්නේත් ඒකමයි. අපිත් කරන්නේ ඒකමයි. අපේ mati, අපේ සංඥා, අපේ දේවල් අනුන්ට විකුණ ගන්න පුළුවන් නම්. අපේ මනස හොඳම යාළුවයි කියලා බාර ගන්න. එයා තමයි අපේ හොඳටම හදවත තේරුම් ගන්න එක නයි කියනවා. බුදුරජාන් වහන්සේ වගේ ගැඹුරු දේවල් කියනකොට අපේ එච්චර ඒවා තේරෙන්නේ අපට. ගැඹුරු වැඩි. ඒ නිසා අපි මෛත්‍රී බුදුහාමර වෙනකන් ඒක ප්‍රමා කරනවා. හැබැයි මේකේ යාළුවත් එක්ක ජීවත් වෙනවා. නිසා මේ සංඥාවේ ඇති වෙන මේ වෙනස දකින්න නම් එකම අරමුණක බොහෝ වෙලා ඉන්න ඕනේ. ඒකට කිසිම සමීකරණ අවශ්‍ය කරන්නේ එකයි ඕන කරන්නේ බොහෝම ඉවසිල්ලෙන් මේ දකින්න එන එන එන එන පැතිකඩ අංග සම්පූර්ණකම් බලාගෙනකොට අපිට තේරෙනවා අපේ හිතත් අපේ හෘදේ වස්තුවත් දෙක අතර මේ සිය sannivedanaya අවුල විසඳෙන තාකල් අපි කතා කරන වචන කාටවත් තේරෙන්නේ නැහැ අනුංග වචන අපිට වැඩකුත් නැහැ බුදුහාමුදුරුවෝ කොච්චර ලස්සනට බණ කියලා තිබුණත් අපිට ඇහින්නේ දවසක අපිට තේරුම් අරගත්තොත් මේ විකසිත බව විවෘත භාවය ඇති වෙන්න නම් මේ සංඥාවේ තියෙන මායාකාරී ස්වરૂපය දැක්කත්ොත් මේ ප්‍රපංචකරණය එහෙම නැත්නම් වාග් බහුල්‍ය තේරුම් අරගන්න පුළුවන් ඒක නිසා භාවනා කරගෙන යන්න යන්න යන්න යන්න ඒ පුද්ගලයා ඒ ලෝකයේ දිහා බලන්නේ මිරිඟු අධ්‍යා බලනවා. සබම් බබුල අධ්‍යා බලනවා වගේ. ඒතර බුදුජානක සඳහන් කළ තියෙන යම් කිසි කෙනෙක් මේ ලෝකයේ තියෙන දේවල් හුදු පුම්බලා දක්වපු දේවල් නැත්නම් සෝබන පමණයි. එහෙම නැත්නම් ඒකේ තියෙන හුදු මිරිඟුවක් පමණයි කියලා දන්නවනම් ඒ මිනිස්යාගේ මානසිකත්වේ මායයට දැක ගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් ඒ මනසට මායය හම්බෙන්නේ නැතු වෙනවා. සාමරණියත්වයටපත් වෙනවා. ඒ නිසා මේ කාය පස්සත් පස්සම්බය කාය සංකාරම් කියලා ආනාපානේ සංසිඳන පළවෙනි වෙලාවට අපි පුදුමාකාර විදිහට රූප ධර්මයන්ගෙන් විමුක්තියක් ලබනවා. ඊට පස්සේ බය සංකා දුරු කරලා සුඛ එහෙම නැත්නම් ප්‍රීති සුඛ ගෙවම් කරලා එහාට ගියාම වේදනාවෙමුත් යම් කිසි විමුක්තියක් ලබනවා. ඊට පස්සේ තමයි සංඥාව හම්බෙන්නේ. ඊට පස්සේ තේනවා මේ සංඥාව තමයි මේ ශේරටම ඉලක්කම් දීගෙන එහෙම නැත්නම් අර ලකුණු තියාගෙන අන්තිමන මුළු නාඩගම දුවන්නේ මේ ලකුණු ටිකෙන් පමණයි. ප්‍රകൃතිය නෙවෙයි. ඉතින් එනකොට පැහැදිලිවම එතකොට අර ධම්මපදේ පළවෙනි ගාතාව තියෙන විදිහට මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා කියන එක නැතුව බැරි ධර්මයක් බාටපත් වෙනවා. මුලදී කියනකොට නම් හිතෙන්නේ මේ මනෝමය தත්වයකපත් වෙන්නේ පිස්සු ඇදිච්චාම කියලා. පිස්සු ජීවත් වෙන්නේ මනෝමය ලෝකෙක අපි ජීවත් වෙන්නේ අපි මේ ධාඩිය දාන මේ ප්‍රකෘති ලෝකේ ඉන්නවයි කියලා. නමුත් රූප ධර්ම කාම ගුණ ගෙවම් කරන ඔය වේදනා සංඥා ශේෂ්ත්‍රයට භාවනා ගියාට පස්සේ අනිවාර්යයෙන්ම මුළු භාවනාවම යන්නේ මනෝමය தත්වය. ඒකට සාක්ෂි වෙන්නේ ඒකට පෙකණිවල වගේ හිටින්නේ අර රූප ධර්මයන්ගෙන් ඇති කරපු සතිය තමයි. ඒ සතිය සම්බන්ධ වෙනවා අපි දන්නවා නෑ මේක එහෙම මනෝමය තත්වයක් නෙමෙයි මේකේ තියෙන්නේ මේ රූප ධර්මයන් ඉඳලා රාම ධර්මයට මාරු වීම පමණයි. දැන් මේ තමයි මේ සංඥාවේ වැඩ තේරෙන්න පටන් ගන්න නිසා මේක අභියෝග කරන්න එපා. එහෙම මේකේ විපරිණාමයේ දකින්න ඉඳාරින්න කියනකොට එකක් වෙනවා. තමයි මෙතෙක් කල් ගෙනාවු සේරම රුචි අරුචිකන් ටික පැත්තක දාන්න. යමන් ඇති කරගෙන තිබුණා නම් මේ චිත්ත රූපයක් මම අසවලා මගේ පෞරුෂත්වය මේකයි කියලා සේරම දිය වෙන්න පටන් ගන්නවා. නිකන් සක්කාය දිට්ඨියේ ඇට මස් ලේ ඔක්කොම ජරා දිරාවට යන්න පටන් ගන්නවා. ඉතින් ඒක කෙනෙකුට සියදි වෙනස ගන්නවා. බුදුන් කෙරේ ශ්‍රද්ධාව ඇති කෙනාට ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව ඇති කෙනාට සංඝයා කෙරේ ශ්‍රද්ධාව ඇති කෙනාට සීලයේ කෙරේ විශ්වාසය ඇති කෙනාට තේනවා මේ වගේ මේ දස දාන වස්තුව නෙවෙයි දානේ කියන්නේ. ප්‍රධානම දානේ තමයි රුචි අරුචිකම් ටික අතහැරලා දාන්නේ. ඒ ඒ රුචි අරුචිකම් පවා පෞරුෂත්වයේ පවා අතහැරලා දාන මනස තමයි එහෙව් කියන தත්ත්වය කියන්නේ. තතතාවයටපත් වෙච්ච තථාගත කියලා කියන්නේ මේ අවබෝධයේ නාමයෙන් ඇති හැටි දැනගන්නා එකේ සත්‍යයේ නාමයෙන් සියලුම චර්චකම් දිරලා සියලුම පෞරුෂත්ව ලක්ෂණ දීලා දාන. දෙන්නේ ඒකට කියනවා තථාගත කියලා. ආතම්මේතා කියලාත් කියනවා. ඒක තමයි අපි මේ එන එන සෑම අත්දැකීමකට මේ අත්දැකීම චේතනාපූර්වක නොවේ නම් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. එහෙම නැත්නම් අත්දැකීම વિશે විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, පටිනිස්සග්ගානුපස්සී කියන දේ දේදියා බලන්නේ බොහෝම විවේකීව ආතතිගතව නෙවෙයි. නිරෝධ නිසිතං සිද්ධිය ගෙවිද ගෙවා දැමීම විතරයි බලන්නේ පටන් ගන්නකොට හෝ මැද පෙන්නන නාටකම් බලන්නේ විවේක නිසා විරාග නිසිතන් රාග නෝපදනාතාට විරංජනේ වෙන තාට තමයි බලන්නේ පටිනිසක් ගන්න පස්සේ කොයි එක වුණත් තීරතාන්ට වෙන බව දන්නවනම් ඔය කිසියම් දෙයක් අතරමක නැතරලා මම දැන් කොතනද ඉන්නේ මට මොකද වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්නෙන්න අපි ඒක ඉවරයි ගාජානි කාට අනේකයි ඒසොර බොහෝම විවේකීව වෙනවා. නමුත් මම ඉතින් දේශනාව හමාර කරන්න ඉස්සෙල්ලා මතක් කරනවා මෙතෙන්ට එනකොට යෝගාවචරගේ යෝග ජීවිතය ඊටාත්ම අමාරු තත්ත්ව පහු කරලා සෑහෙන මෝරච්ච තත්ත්වවලදී තමයි මේ සංඥා පිළිබඳව මේ වෙන දේ අදාළ දෙයක් බව බුදුහාමරංගේ ධර්මයේ ගැඹීරත්වයට නිර්මලත්වයට ඉතා වැදගත්යක් බව තේරෙනවා. එතකම්ම අපි හදන්නේ අපේ රුචි අරුචිකම් පවත්තන ගම අපේ පෞරුෂත්වයේ පවත්තන ගම නිවන් දකි. වෙනසක් වෙන්න දෙන්නේ නැතුව ඕනම කෙනෙක් ප්‍රශ්නයක් අහනානේ ස්වාමීන් වහන්සේ ගිහිගේ ඉඳලා නිවන් දකින්න බැද්ද කියලා. ඒ ඒ ටික ඉස්සලා තියලා තියෙනවා. ඊට පස්සේ තමයි නිවන. ඒ තරමට අයිතිවාසිකම් සටන් කරන්නේ මොකද්ද? මේ මේ ගිහිගේ රැකගෙන යන්න හදන. මෙච්චර දෙයක් එක බලනකොට ගිහිගේ කියන්නේ මොකක්ද? ඒක සේරම හුදු සංඥා පමණයි. නැගීගේ අතෑරියයි කියලා මොනවද අතෑරලා තියෙන්නේ? අතෑරලා. ඇල්ලුවයි කියලා අල්ලන දෙකුත් නෙමෙයි සේරම හුදු සංඥාවකට මරණ වෙලා කොහොමදත් ඔය අතාරිනව? කවුරු බල්ල බදාන හිටියත් කරන්න දෙයක් නැහැ. අර ගොළු බෙල්ලෙක් මේ ඇටි කුකුලෙක් ඇවිල්ලා ගොළු බෙල්ලෙක් කලන මස් කලවලා කන්නේ. චර චර චර චර ගාති ඇදලා කන්නේ ඒ වගේ මරණ වෙලාදී මේ සේරම අතාරිනවා නම් ඊට පොඩ්ඩක් කලින් නිකන් සෙල්ලමට වගේ අතාරපුවා මොකද වෙන්නේ? ආන්න ඒක සෙල්ලමක් වෙනවා. මේ සංඥා පිළිබඳ ආදී අවබෝධය ලබා ගන්න. නමුත් ඒකේ සඳහර කායන පස්සනා වේදනාන පස්සනා ගෙවම් කරනකොට තමයි සතිපට්ඨාන චිත්තානුපස්සනා මට්ටමේදී එහෙම නැත්නම් ස්කන්ධ වශයෙන් කියනවනම් රූප වේදනා රූපස් වේදනා ස්කන්ධ රූප ස්කන්ධ අයින් කෙරුවට තමයි සංඥා ස්කන්ධට යන්නේ. ඉතින් ඒක නිසා අපි මේ මෙතෙක් කල් ගෙන ආපු භාවනා ක්‍රමයෙන්ම උපමාන අරගෙන සංඥා අරගෙනයි අද ධර්ම දේශනාවට පාදම සකස් කරගත්තේ. ඒ සමහර විටක අද විතරක් කියපු බණක් අහපු කෙනෙකුට සමාලාට මුල් මුල් දේශනා නැති වුණොත් එimhe තේරෙන්නේ නැහැ කියන ගැඹුරු වැඩි කියන චෝදනාවත් එන්න ඉඩ තියෙනවා. නමුත් අපි මේ රසලා ඉන්න පිරිස පැත්තෙන් බලනකොට මම හිතනවා මුල් දේශනාවට සම්බන්ධ වෙච්ච නිසා යම් ප්‍රමාණයකට ඒ තියෙන දැඩිතාවයන් අයින් කරලා භාවනාවට සකස් වෙච්ච මනසක් මේකෙන් සකස් කරගන්න පුළුවන් වෙයි කියලා ටික තේරුම් ගන්න ගන්න පුදුමාකාර සාන්තියක් ඇති වෙලා තියෙන්නේ. මේ සාන්තිදායක තත්ත්වයට තේ තම තමන්ගේ භාවනාවට අවශ්‍ය ශක්තිය ධෛර්ය බලය තව වැඩි කරගෙන ටිකට භාවනා කරන්න ලැබේවා. මේ ජීවිතයේදී මේ මේ රිට්‍රීට් එක ඇතුළතදී මේ සංඥාවේ තියෙනා වූ මායාකාරී ගතිය දැක දැන ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා